ඉතින් මම හිතන්නේ අදත් තියෙනවනේ ලිඛිත ප්‍රශ්න කීපයක්. හොඳයි. අදත් මේ ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡා වාරයේ පටන් ගමු කියලා ඉතින් මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව කලක සිට කර ඇත්තෙමි. ආශ්වාසය ප්‍රාශ්වාසය ඒ අයුරින්ම මෙනෙහි කරමි. පෙරදී මට හුස්ම රැල්ලෙහි සිසිලස සහ උණුසුම ඒ ආකාරයෙන් දැනුණද දැන් මට උණුසුම සිසිලස දැනෙන්නේ නැත. නමුත් හුස්ම රැල්ල ගැටෙන නාස්පුඩුව අග චලනයක් දැනේ. මේ අකණ්ඩව මිනිත්තු 20ක් පමණ නිරීක්ෂණය කළ හැක. මම හරි මාර්ගයේ යනවාද කියා සැකයක් පවතී. ස්වාමීන් වහන්සේ කරුණාකර මට උපදෙස් දෙන්න. ඔබට දීර්ඝායු ලැබේවා. හොඳයි. ඇත්තනම ওই වගේ කියන්නේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආනාපාන සතිය පටන් ගන්නකොට සමාලාවට ඒකේ යම් යම් ලක්ෂණ වැටහෙනවා. අපි තුමු උණුසුම් ගතිය, සිසිල් ගතියක් ඔය වගේ දේවකින් අපි පටන් ගන්නවා. නමුත් ටිකක් එහාට යනකොට සමාලාවට ඒකේ තියෙන ස්පර්ශ වෙන ප්‍රදේශයේ සම්බන්ධයෙන් යම් පමණක ස්පර්ශයක් එහෙම නැත්නම් ඇතිල්ලීමක් ඒ වගේ පැත්තකට යොමු වෙන්න පුළුවන් නැත්නම් සමාලාවට කම්පන ස්වභාවයකට යන්න පුළුවන් තවත් සමාලාවට නිකන් මේ ඒකත් ඒකත් හුඟක් සමනයටපත් වෙලා අන්තිමට ඉතින් සෑහෙන්න يعني මෙතන ආශ්වාසයද ප්‍රශ්වාසයද කියලා වෙන් කරගන්න බැරි තරමට මේක සූක්ෂම වීමක් වෙන්න පුළුවන්. අපි ඒ කියන්නේ අපේ හිතේ තිබුණොත් මේක මුලදී පටන් ගත්ත විදිහටම දිගටම තියෙන්න ඕනේ කියලා අන්න අපි යම් පමණක අවිනිශ්චිත භාවයකටපත් වෙනවා මේ නැත්තම් අපේ තිබිච්ච නිකන් හැකියාවක් නැති වුණාද නැත්නම් මම මේ පිරිහුණාද කියලා නිකන් හැකියාවකට මේ හැඟීමකටපත් වෙනවා. නමුත් එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. ක්‍රමානුකූලව අපේ මේ භවනා වැඩෙනවත් එක්ක මේක ටික ටික සිනිදු වෙන්න නැත්නම් සියුම් වෙන්න පටන් ගන්නවා සංසිඳෙන්න පටන් ගන්නවා. සමහරලාට වාඩි වුණාට පස්සේ ආනාපානෙ තියෙනවද කියලා වැටහෙන්නේ නැති තරමටම මේක මේ සංසිඳලා තියෙන්නත් පුළුවන්. ඒ වෙලාවට අපි නැවත මේ හයියෙන් හුස්ම ගන්නවත් එහෙම නැත්නම් අරමුණ මාරු කරනවත් යාම නෙමෙයි කරන්න තියෙන්නේ. බොහොම මේ සංසිඳිච්ච ආනාපානය තුල. කොහොමද සතිමත්ව නාසිකාග්‍රේ ප්‍රදේශයේ සතිය පවත්වගෙන ඉන්නේ. එතන තමයි අපි ඊළඟට අභ්‍යාසය වෙන්න තියෙන්නේ. මේ විදිහට පවත්වගෙන යනකොට ඔන්න ඊට පස්සේ අපිට ඒක විනාඩි 20ක් විතර පවත්වන්න පුළුවන් නම් හිත එහෙම කරගන්න නැතුව නින්දර වට ගන්න නැතුව එහෙම පවත්වන්න පුළුවන් නම් අන්න ඊළඟට මුළු කයම අපිට භාවිතා කරන්න පුළුවන් භාවනාව සඳහා විශේෂයෙන්ම ධාතු මනසිකාරයට හැරෙන්න අන්න ඊට පස්සේ පටන් ගන්න පුළුවන්. මම හිතනවා ඉස්සරහට ඒ වගේ ප්‍රශ්න තියෙවි. අපි ඉස්සරහට යමු එහෙනම්. හොඳයි. අපි එතකොට දිගට මේ ඉස්සරහට ඊළඟ ප්‍රශ්නයට යමු වෙනවා. කාට හරි තේනවා නම් මේ කරන විස්තරයට වඩා අමතර යමක් තව දැනගන්න ඕමනා නම් තව නැත්තම් කරපු විස්තරේ එහෙම නැත්තම් දීපු පිළිතුර පැහැදිලි මදි නම් කරුණාකරලා මතක් කරන්න. නැත්තම් අපි ඉදිරි ඉදිරියට ගමන් කරනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාසය සහ ප්‍රාශ්වාසයේ විස්තර බැලීමට පෙර එනම් දිග කෙටි උණුසුම් සිසිල් ස්වභාව ආශ්වාස ප්‍රාශ්වාස අතර හිදැස ආදිය සමාධිය ඇතිවනවා නම් කුමක් කළ යුතුද ආශ්වාස ප්‍රාශ්වාසයේ මෙවැනි සියුම් විස්තර බැලීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? එවිට සතිය වැඩි දියුණු වේද? පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණ. හොඳයි. ඇත්තටම ඒක බුද්ධ දේශනාවට අනුවමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින් කියන්නේ බොහොම සරල මට්ටමක්. සතෝව අස්ස සති සතෝව පස්ස සති. සතිමත්ත හුස්ම ගන්නවා සතිමත්ම හුස්ම හෙලනවා. මොකද අපි මේ මට්ටමේදී විස්තර බැලීමක් කරන්න බෑ. මොකද හිත විසිරෙන ගතිය වැඩි. ඒ නිසා අපි මේ කොහොමද සතිය පවත්ව ගන්නෙ? නැත්තම් කොහොමද සතිමත්ව මේ වැඩේට අවධානය කරගෙන අවධානය යොමු කරමින් කරගෙන යන්නේ. ඔතන තමයි ඊතරම මුලදී අපි පටන් ගන්නේ. ඊට වඩා ලොකු යමක් ඒ මට්ටමේදී කරන්න බෑ. නමුත් ඊළඟට බුදුරජාන් වහන්සේ එකගෙන යනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. ඊළඟට ඊළඟත් අදිරට එනවා රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති. මං කිව්වේ ආශ්වාසයේ පැත්ත විතරයි කිව්වේ. ওই විදිහටම ප්‍රශ්වාසය ගැනත් කියනවා. දැන් අපිට හැකියාව ලැබුණාම මේ සතිමත් වෙන්න ඒ කියන්නේ හොඳට අපිටම හිත පිට යවා ගන්න නැතුව හිත සෑහෙන එකලාසයක් කරගෙන දැන් ආනාපාන සතිය කරගෙන යනකොට ඔන්න දැන් Tamanට තේරෙනවා දැන් මේ ආස්වාසය ප්‍රස්වාසය වෙන් කළ හඳුනා ගන්න පුළුවන් බව ඇත්ත. ඒක ඔන්න එකාතකින් බැලුවාම ප්‍රාථමික මට්ටමක්. දැන් බැලුවාම මේ ආස්වාස දෙකක් අතරත් යම් යම් සුළු සුළු වෙනස්කම් තියෙනවා කියලා Tamanට වැටහෙනවා. කියන්නේ සමාහලාවට අපි දැන් කලින් පසු කරපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ ගත කරන ආස්වාසය ඔන්න ටිකක් දීර්ඝ බවක් වැටහෙනවා. ඒ කියන්නේ දීර්ඝයි කියන්නේ කාල පරාසය වශයෙන් ගත්තොත් කලින් එක ඉක්මනට ඉවරුණා. දැන් මේ ගත වෙන එක ඊට වඩා ටිකක් දිගට යන බව තේරෙනවා. අන්න අපි තේරෙනවා මෙන්න දීඝං කියන එක අන්න තේරෙනවා අපිට. ඊළඟට ඇතැම් වෙලාවක කලින් එකට සාපේක්ෂව කලින් එක ටිකක් දිගට වගේ වැටුණා. දැන් එක ඉක්මනටම ඉවරුණා. අන්න Tamanට තේරෙනවා මේ ආස්වාසය ඔන්න දැන් කෙටි කෙටි වෙලා. කියන්නේ මේ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර ඔන්න අපිට වෙනස්කම් තේරෙන්න ගන්නවා. ඔය විදිහටම ප්‍රස්වාස දෙකක් අතරත් හොඳට මේ දෙක හතර වෙනස්කම් තේරෙන්න ගන්නවා. දැන් මේ කතා කරන්නේ ළඟ තියෙන ආස්වාස දෙකක්. ළඟ තියෙන ප්‍රස්වාස දෙකක්. ඔය දෙකක් අතර වෙනසක් දැනගන්න නම් සෑහෙන්න සතිමත් භාවයක් තියෙන්න හොඳට වර්ධනය වෙච්ච හොඳ සමාහිත සිතකින් ඔන්න බලන්න පුළුවන් නම් විතරයි මේ වගේ සූක්ෂම වෙනස්කමක් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා එතනත් නතර කරන්නේ නැහැ. එතනත් එහාට දානවා. සබ්බකාය පරිසංවේදී අස සිස්සාමීති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා අන්න මේ ආස්වාසේ මුලුල්ලම දැක ගැනීමක් මුල ප්‍රදේශය දැක ගන්නවා මැද ප්‍රදේශය දැක ගන්නවා අග ප්‍රදේශය දැක ගන්නවා ඊළඟට මේ දෙක අතර තියෙන යම් හිඩසක් තියෙනවා නම් ඒක දැක ගන්නවා ඊට ප්‍රස්වාසයේත් මුල ප්‍රදේශය දැක ගන්නවා මැද ප්‍රදේශය දැක ගන්නවා අග ප්‍රදේශය දැක ගන්නවා ඊළඟට ප්‍රස්වාසය අවසන් වෙනවා ඊට පස්සේ ආයි ආස්වාසය පටන් ගන්න කලින් ඔන්න හැමතත් හිස්කට හිස්තැනක් වගේ තේරෙනවා නම් අන්න ඒකත් දැනගන්න. මේ විදිහට මුළු ආස්වාස ප්‍රස්වාස මුළු ක්‍රියාවලියම දැනුවත් වෙන්න ඕන්න පටන් ගන්නවා. මෙතෙන්දී තමයි එකාතකින් අර සම්පූර්ණයෙන්ම අපේ හැකියාව එහෙම නැත්නම් මුළු මානසික ශක්තියම යොදවලා ඔන්න ආනාපාන සතියේ හොඳට බැස ගැනීමක් සිද්ධ වෙන්නේ. ඇත්තරම මේ මට්ටමේදී සෑහෙන්න Tamanට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. සෑහෙන නිකන් හිතේ පොඩි සතුටක් මේ පටන් ගන්නවා. මොකද දැන් මෙතෙක් කාලයක් හිතේ හුඟක් වෙලාවට මේ බාහිර අරමුණු එක්ක ඒවැයේ තියෙන මේ තියෙන අර ඕලාරික ගතියත් එක්ක ඒවැ තියෙන රළු ගතියත් එක්ක නිකන් බැටකා කමින් තමයි හිටියේ. දැන් ඔන්න අපි ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට අඩිය තිබ්බා වගේ හැඟෙනවා. මොකද දැන් මේ ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය කියන්නේ එකwidehatකින් බැලුවාම අපි නොසලකා හරපු ක්‍රියාවලියක්. හැබැයි ඒ තුලත් අපිට මේ හිතට සතුටක් ලබා ගන්න පුළුවන් කියන එක අන්න යෝගිය අත්දකිනවා. මොකද දැන් නීවරණ ටික යටපත් වෙලා නිවරණ ධර්මයන් සෑහෙන්න යටපත් වෙලා දැන් ඔන්න මේ ඊටාම උපේක්ෂා සහගත අරමුණක ඔන්න හිත එකඟ වෙන්න පටන් අරන් එකඟ වෙන්න පටන් ගත්තා නම් විතරයි යන්න ආස්වාසේ මුල ප්‍රදේශයේ මැද ප්‍රදේශයේ අග ප්‍රදේශයේ දැක ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ මේ කාරණාව ඇත්තටම බුදුරජාන් වහන්සේම කියලා තියෙන්නේ. ඒ නිසා මේ විස්තර බලනවා කියන එක දහමේම එන කොටසක්. විස්තර බැලීමකින් තොරව දැන් ඉන් එහාට යන්න බෑ. ඒ කියන්නේ අපි මුල් මට්ටමේදී නිකන් අර සතෝ වාස සති කියන මට්ටමේදී ඔන්න මේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා මේ මට්ටමින් අපි සෑහෙනවා සෑහීමකටපත් වෙනවා. නමුත් ටික ටික වර්ධනය වෙනවා කියන්නේ සම්පජඤ්ඤය දිනු කරගන්නවා කියන්නේ සතිය තව තීව්‍ර කරගන්නවා කියන්නේ මේ විදිහට අර නොදැකපු දේවල් දකීම සඳහා තව උත්සාහවත් වීම තමයි. හොඳයි. තුන්වන ප්‍රශ්නය අනුකොටස් තුනකින් සමන්විතයි. පළවෙනි අනුකොටස සක්මන් භාවනාව කරද්දී පාදයේ ස්පර්ශයට මුල් තැන දෙමින් මා අට්ටක සංඥාව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වඩනවා. එය නිවැරදි දැයි පහදා දෙනු මෙන පහදා දෙනු මැනවි. අට්ටික සංඥාව වඩන්න පුළුවන්. පොඩ්ඩක් හැබැයි අහන්න වෙනවා කාගේද කියලා ප්‍රශ්නේ. මුලින් කළා තියෙනවා නම් ඒ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා නම් ඇතම් කෙනෙකුට ඒ විදිහට කරන්න පුළුවන්. හැබැයි ආරම්භක යෝගියෙක් නම් එකපාරටම අට්ටික සංඥාවකට යන එක සුදුසු නැහැ. කාගේද ප්‍රශ්නේ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? පොඩ්ඩක් කියනවාද? ඉස්සරහට විස්තර ටිකක් කියනවාද? මේ කොච්චර කාලෙකින්ද මම භාවනා කරනවද? මෙහෙටම වැඩි ආවා තුන් වතාවක්. තුන් වතාවක් ආවා. මුලින් ඉඳන්ම ওই විදිහටද කරන්නේ නැත්නම් කාලයක් තිස්සේ සාමාන්‍ය විදිහට වම දකුණු විදිහට කළා? එහෙමද ගියේ? පටන් ගත්තේ වම දකුණු විදිහට. ඊට පස්සේ තමයි අට්ටික සංඥාවට ක්‍රමක්‍රමයෙන් ආවේ. ඒ කියන්නේ ක්‍රමානුකූලව තමන්ම ඒකට බැස ගැනීමක් වුණාද නැත්නම් වෙන මාකරණේ උපදේශයක් අනුව එහෙම කළාද? උපදේශයක් තිබුණා මම කැලණියේ සිල් ගන්න යනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා එහෙම. අහහ. ඒ කියන්නේ දැන් කොහොමද කරන්න කියලා මට පොඩ්ඩක් විස්තර කරන්න. ඒ කියන්නේ හිස් කබලේ ඉඳලා හිස් කබල බෙල්ලේ ඇට උර හිස් ඇට කුඳු ඇට ඉල ඇට කුල් ඇට අත් ඇඟිලි ඇට අත් ඇට කලවායට දනිස්සට කෙන්ඩායට ඒවා ඔක්කොම බලනවාද ඒවා ඒවා ගැන දැනුවත් වෙනවද මොකද්ද කරන්නේ ඔව් ස්වාමීන් වහන්සේ ඒක හිත යොමු කරනවා ඒ ඇට තමයි නිකන් දැන් සමාධිය වැඩෙනකොට ඇතම් කෙනෙකුට ඕක නිකන් පේන්න ගන්නත් පුළුවන්. එහෙම පෙනීමක් තියෙනවද? එහෙම පෙනීමකුත් වුණා. තියෙනවද? ආ. දැන් එතකොට ඕවැයෙන් ගන්න පුළුවන්ද මේ ඇටවල නම් සාමාන්‍යයෙන් තියෙන හින හුඟක් කරකශ භාවයක්නේ. රළු භාවයක්නේ. ඒ ඒතෙන්ට හිත යොමු කරගන්න පුළුවන්ද? එහෙමනම් තාම ඇවිල්ලා නැහැ. ඔව්. එහෙම දැන් අපි ඇත්තටම මේ අට්ක සංඥාම කියලා එතෙන්ටම විතරක් යා යුතු නැහැ. ඇත්තටම දැන් අපේ මේ සක්මන් භාවනාවේදී ක්‍රමානුකූලව යොමු වෙන්නේ ධාතු මනසිකාරයට. ධාතු මනසිකාරයේදී ඕනම ධාතුවක් වළංගුයි. සතත් මහා ධාතුවම වළංගුයි. ඉතින් mm. අට්ටිකය විතරක් අවශ්‍ය වෙන්නේ නැහැ. Mm. ඉතින් අට්ටික භාවනාවෙන් යනවා නම් ඒකේ සාර්ථකත්වයක් තේරෙනවා නම් ඒකේ කරගෙන යන්න කරගෙන ගිහිල්ලා බලන්න තියෙන දැන් ඔතන අර අට්ටික සංඥාව ටික ටික අපි තුමු වැඩිගෙන ගිහිල්ලා ඔතනින් ගන්න පුළුවන් නම් අපිට මේකේ මේ තියෙන කාර්කශ භාවය මෙතන තියෙන තද බව, මෙතන තියෙන රළු බව කියන පැත්තට හිත යොමු කරගන්න එහෙමනම්. මොකද පස්සේ ටික ටික ඔය කියන්නේ අපි මෙතන දෙන ඔය සම්මුති මට්ටම අතහැරිලා අර සූක්ෂම මට්ටමට හිත යන්න ඕනේ. ධාතුන්ගේ තියෙන සූක්ෂම මට්ටමට, ඒ කියන්නේ ධාතු හතරේ තියෙනවා සූක්ෂම මට්ටමක්. ධාතු ලක්ෂණ කියලා කියන්නේ. ඒ ධාතු ලක්ෂණ වලට හිත පැන මේ යන්න ඕනේ ස්වාභාවික. ඉතින් අපි ඔය තද ගතියක්, බුරුල් ගතියක්, නැත්තම් සිනිඳු ගතියක්, මෙලෙග් ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් කියලා අපි ගන්නේ ඒ ධාතුන්ගේ මූල ලක්ෂණ වලට තමයි යන්නේ. අපිට එතෙන්ට යන්න පුළුවන් විශේෂයෙන් අට්ටික සංඥාවක් නොකලත් යන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඉතින් වටයක් දාලා තමයි දැන් ඔය එන්නේ. යන්න පුළුවන් නම් අතෙන්ට අන්න හරි. ඔව්. හොඳයි. අපි ඊළඟ කොටසට යමු. දෙවන කොටස සක්මන් භාවනාව පෑ පමණ කර අවසානයේ එම මොහොතේදීම පර්යංක භාවනාව කරන් ඉඳගත් පසුව පළමුව සක්මණේ ස්වභාවය මෙනෙහි කරනවා. ඉන්පසුව හුස්ම රැල්ලට සිත යොදනවා. එය සුදුසුද? පහදා දෙන්න. පළමුව සක්මනේ ස්වභාවයට හිතෙමු කරනවා. පොඩ්ඩක් මෙනියම් ඔයාගෙන මේ ප්‍රශ්නේ. මේ සක්මනේ ස්වභාවයට හිත යොමු කරනවා කියන්නේ ඒ මොකද්ද කරන්නේ? ආයි පොඩ්ඩක් මතක් කරන්න. සක්මන් භාවනාව පෑ භාගයක් පමණ කර අවසානයේ එම මොහොතේදීම පර්යංක භාවනාව කරන්න ඉඳගත් පසුව පළමුව සක්මනේ ස්වභාවය මෙනෙහි කරනවා. ඉන්පසුව හුස්ම රැල්ලට සිත යොදනවා. ඒ කියන්නේ අරකින් අපිට සතිය අරගෙන එන්න පුළුවන්. හොඳට සතිමත් වුණා. ඊට පස්සේ දැන් ඔන්න වාඩි වුණා. වාඩි වුණාම වාඩි වෙලා Tamanට දැනෙන දෙයට ස්වාභාවිකව හිත යනවනම් එච්චරයි. මුලින්ම සමිනාංශ දැන් සක්මන් භාවනාව දැන් කරපු ආකාරය මුලක් මෙනෙහි කරනවා අහහ සක්මනට සක්මනේ ආරම්භය ඊට පස්සේ පීවර තබමින් නැවිදින් ගිය ආකාරය ඊට පස්සේ නතර වීම ඊට පස්සේ හැරීම එහෙම ඉඳගත්තට පස්සේ ඉඳගත්තට පස්සේ විනාඩියක් අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ ඒ කියන්නේ දැන් අපි වාඩිලා ඉන්නේ වාඩිලා ඉන්න ලාවේදී කෙලින්ම වාඩි වෙච්ච ඉරියව්වට එන්න දැන් හොඳට සතිමත් වෙන දැන් වාඩිලා ඉන්නේ දැන් ස්පර්ශ වෙන්නේ වෙනත් ස්ථානනේ කියන්නේ දැන් පාද දෙක එකට ස්පර්ශ වෙනවා අත් දෙක එකට ස්පර්ශ වෙනවා කයේ බර දැනෙන්න වෙන විදිහකට කෙලින්ම දැන් ඉන්න ඉඳගත් ඉරියව්වට එන්නයි තියෙන්නේ හොඳයි තුන්වන කොටස ගමේ පන්සලේ බෝධීන් වහන්සේට වැඳ නමස්කාර කරමින් ගාථා කියමින් වැලි මලුව වටේ ගමන් කරන්නේ පාදවල ස්පර්ශය දෙස මනසින් බලමින්ය. ඒ ගැන යම් අදහසක් දෙනු මැනවි. වරදක් නැහැ. ඒ කියන්නේ මේ අවධානය ගන්න ස්පර්ශයට එතනයි තියෙන්නේ. එතනයි කියන්නේ අපේ අපේ පූර්ණ අවධානය අපේ තියෙන ඒ කියන්නේ අපි ස්පර්ශ කරමින් සක්මන් සක්මන් භාවනාවේ යෙදෙනවා කියන අදහසින් අපිට අපේ පූර්ණ අවධානය හොඳට දැනෙන දෙයත් එක්ක පවත්වන්න පුළුවන් නම් එතනම මේ ධාතු මනසිකාරයකට තමයි අපි අත දාන්නේ. ධාතු මනසිකාරය තමයි අති පෙළඹෙන්නේ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් කොහේ සක්මන් කළත් මෙතන ඇත්තටම අපි සක්මන් මලුවක් හදාගෙන ඒකේ කරන්නේ එතන තමයි ඇත්තටම අපිට හොඳම ප්‍රශස්ත මට්ටමක් ගන්න පුළුවන්. හැබැයි අපි ගෙදර දොරේ සාමාන්‍යයෙන් එහාට මෙහාට සක්මන් කරද්දිත් නැත්තම් වෙන තැනක අපි සක්මන් කරද්දිත් අපි වෙන වෙන දේවල් හිතන්නේ නැතුව හිත අපේ අවධානය මේ පාදයේ ස්පර්ශයට ගන්න පුළුවන් නම් එතන කිසි වරදක් නැහැ. හොඳයි. සමිනවන්සෙන් වැලි බොමලුවක වැලි වැඩිනේ. ඔව්. එතකොට පාදයට දැනෙනවා වැලි වැඩි තැන් අඩු තැන් එහෙමත් දැනෙනවා. ඔව්. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ Tamanට දැන් අපි සාමාන්‍ය දැන් මේ ටයිල් පොළවේ සක්මන් කරද්දී එක විදිහකට දැනෙනවා. ඊළඟට වැලි පොළවේ සක්මන් කරද්දී එක විදිහකට දැනෙනවා. හැබැයි ඉතින් අර හිත සමාධිගත වීමක් සමහරවිට අර හුඟාක් මේ කියන්නේ මේ මේ හුඟාක් ඉරෙන ගැඹුරු වැල්ලක ගන්න අමාරුයි. එහෙම ගතියක් තියෙනවා. මොකද ඒ කියන්නේ වෙනස්කම් රාශියක් තියෙනවානේ. මොකද අනිත් එක අපි යන්නෙත් මේක වටේ එතකොට අනිත් අයත් ඉන්නවා අපිට අර භාවනාවකට හොඳට බැස ගන්න පුළුවන් පරිසරය අඩුයි අතරම. අපි වෙනමම සක්මන් මළුවක් හදාගෙන එතකොට එතන තියෙන එක්තරා අන්දමකින් හොඳ يعني අපි තුමු එතන සේන්නේ සාමාන්‍යයෙන් අඟල් භාගයක අඟලක විතර වගේ වැලි තට්ටුවන්නේ තියෙන්නේ. ඒක හොඳට අපිට මේ හිත එකඟ කරගන්න උදව් වෙනවා. ස්වාමිනාංශ මේ වැලි වැලි පොළවේ සිමෙන්තියේ සප්මන් කිරීමේ වෙනස පැහැදිලි කරන්න. වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. වැලි පොළවේදී එතකොට අපිට කියන්නේ මුළු කකුලෙන් සෑහෙන ප්‍රදේශයක් දර කකුලේ තියෙන මැද ප්‍රදේශයේ පවා ස්පර්ශ වීමක් වෙන්න පුළුවන්. එතෙන්දී පවා දැනෙනවා. අපි දැන් සිමෙන්ති පොළවේදී ඇත්තටම මේ මෙතන ප්‍රදේශයයි මෙතන ප්‍රදේශයයි විතරයි දැනෙන්නේ. හුඟක් වෙලාට මැද තියෙන හිස් ප්‍රදේශයක් දැනෙන්නෙත් නැහැ. ඉතින් ඕවා තියෙන්නේ අර මේ අපි ඒ මෙතන තියෙන වෙනස්කමට වඩා අපි කොහොමද ඔය හැම එකක්ම දැනුවත් වෙන්නේ? ඔය හැම දෙයකදීම අපේ හිත සංසුන් කරගෙන මේ දැනෙන දෙයට හොඳ අවධානය යොමු කරන්නේ කොහොමද? ඊළඟට ඒ දැනෙන දේ තවතර විස්තර බලනවා. දැනෙන දේ කොහොමද වෙනස් වෙන්නේ? දැනෙන දේ කොහොමද ඇති වෙන්නේ? දැනෙන දේ කොහොමද පැතිරෙන්නේ? කියලා ඒකට බැස ගැනීමක් තමයි වැදගත් වෙන්නේ. අපිට ඒකට බැස ගැනීම සඳහා මේ විවිධාකාර පරිසර සාධක ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට. හතරවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ චිත්ත සමාධි తත්වය ඇති වූ පසු එනම් ආශ්වාස ප්‍රාශ්වාසයට නොදැනී යාමෙන් පසුව කල යුත්තේ කුමක්දයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඒක ඇත්තටම අපි මේ ආනාපාන සතිය ඔස්සේම යන ඇතම් යෝගීන්ට ඕකෙදී ඉබේටම කියන්නේ ආනාපාන සතිය හොඳට සංසිඳලා එතන සතුටක් ඇති වෙලා යම් කියන්නේ සැහැල්ලුවක් දැනිලා ආනාපාන සතිය ඔස්සේම යන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. හැබැයි ඇතම් කෙනෙක් කොතන නිකන් ඕකම ඕකම ওই මට්ටමේ වෙලා නිකන් හිර වෙන ගතියකුත් තියෙනවා. ඉතින් අපි දැන් උත්තරයක් වශයෙන් මෙතෙන්දී අර හිර වෙන ගතියක් වගේ තියෙන. උතෙන්ට එනවා, උතෙන්ට ඇවිල්ලා එහාට යාමක් නැහැ. උතන නිකන් හිර වෙන ගතියක් වගේ තියෙන කෙනෙකුට ඊට පස්සේ කෙලිම විපස්සනාවට යොමු වෙන්න පුළුවන්. විපස්සනාවට යොමු වෙනවා කියන්නේ දැන් අපි ක්‍රමානුකූලව වර්ධනය කරගෙන ගිය ආනාපාන සතිය. ඒතොර නාසිකාග්‍රේ ප්‍රදේශය හොඳට දැන් හිත එකඟ වෙලා තියෙනවා. හිත විසිරෙන්නේ හොඳට සමාධිගත වීමක් තේරෙනවා. ඒක අනිත් එක දැන් ඊළඟ පරයන්කේ Tamanට ගන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. මොකද එතෙන්ට නැවත නැවත පැමිණෙන්න පුළුවන් හැකියාව තියෙනවා දැන්. එහෙම හැකියාව තියෙනවා නම් එතෙන්ට පැමිණුණාට පස්සේ බලන්න හිමීට මේ කයට අවධානය යොමු කරන්න. කයට අවධානය යොමු කරාම අපි හිතමු දැන් අතක් පිට අතක් තියන් ඉන්නකොට මේ ඒකාතක බර අනිත් අතට දැනෙනවා. එහෙම නැත්නම් ඒකාතක රස්නේ අනිත් අතට දැනෙනවා. පාද ස්පර්ශ වෙන තැන්වල රස්නයක් දැනෙනවා. නැත්නම් ඒ ගැටෙන ස්වභාවය දැනෙනවා. රළු ස්වභාවයක් දැනෙනවා. අන්න වගේ ස්පර්ශ ස්ථානවලට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. Tamanට ප්‍රකටව දැනෙන එක තැනකට අවධානය මුලින් යොමු කරාට වරදක් නැහැ. හොඳට ප්‍රකටව දැනෙන දැනෙන තැනකට අවධානය යොමු කරගෙන ඉන්න. එතකොට අර අපි ආනාපාන සතිය කරද්දී මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හදාගත්ත එකඟ භාවය ක්‍රමානුකූලව අර අලුත් තැනට දැන් නිකන් මාරු වීමක් වගේ සිද්ධ වෙනවා. එතෙක් අපි බලන් ඉන්න වෙනවා එතෙන්ට. මොකද මේක මේක කරන්න ටිකක් පුහුණුවක් අවශ්‍යයි. අපි අලුත් තැනට අපේ අවධානය යොමු කරනවා. යොමු කරගෙන එතන නතර වෙලා ඉන්නකොට අර මෙතන හැදිච්ච එකඟ භාවය සමාධිය මෙන්න මෙතෙන්ට මාරු වීමක් වගේ වෙනවා. ඔන්න එතනින් දැන් අපි හොඳට එකඟ එකම් බවකින් හොඳ සමාධි හිතකින් අපි එතන හොඳට තීක්ෂණව බලාගෙන ඉන්නවා. ඉතින් මොක මුලදී ටිකක් අමාරුයි. මොකද අපි පුරුදුලා තියෙන මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත එකඟ කරන්න. දැන් මේ අපි සම්පූර්ණයෙන් ස්ථානයේ වෙනස් වීමක් කළා. ඒ නිසා මේක පුහුණු වෙන්න අවශ්‍යයි. ඔන්න එතෙන්ට අපි මාරු කරා. එතන බලන් හිටියා. ඊට පස්සේ ඔන්න ඒක ටිකක් අපි තුමු අපේ අවධානය ගිලිහෙනවා නම් වෙන තරක් මතුවලා තියෙනවා නම් දැන් මීට වඩා තීව්‍රව වැටහෙන අන්න එතෙන්ට දානවා. එතෙන්ට අවධානය යොමු කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපි තුමු මේවා මෙහෙම දැන් ඕනම තැනක් දැන් කය කයේ ওই විදිහට වළංගු වෙනවා. ඕනම තැනක Tamanට ස්පර්ශයක් දැනෙනවා නම් ඕනම තැනක Tamanට සංවේදී ස්වභාවයක් තියෙනවා නම් එතෙන්ට අවධානය යොමු කරගෙන බලාගෙන ඉන්න පුළුවන්. ඊළඟට අපි හිතමු මෙහෙම කරද්දී හිත විසිරෙනවා. එහෙමනම් ආයෙත් ආනාපාන සතියට ඇවිල්ලා හිත නැවතත් එකඟ කරගන්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි අර ආනාපාන සතියෙන් එකඟ කරත් හිතක් ක්‍රමානුකූලව අපිට විපස්සනාවට හරවනවා කියලා කියන්න පුළුවන්. හරි. එම ප්‍රශ්නයේම දෙවන කොටස සමාධි තත්වයේ ඇති වූ පසු ඇතිවන තද ගති, රස් වූ ගති, ධාති ස්වභාවයන් ධාතු ස්වභාවයේ ආකාරයත් මෙනෙහි කළ යුතුයද නැතිනම් නැවතත් ආශ්වාස ප්‍රාශ්වාසය මෙනෙහි කළ යුතුයද? ඔව් ඒක තමයි. දැන් ආශ්වාස ප්‍රාශ්වාසය මෙනෙහි කරනවා කියන්නේ අපි පොඩ්ඩක් ආපස්සට යන්නේ. මොකද දැන් කෙලින්ම කයේ දැනෙන දේවල් වලට අවධානය යොමු කළාම එතන අපි ධාතු ලක්ෂණ පැත්තට නැඹුරු වෙනකොට දැන් කයට අපි දීපු නම් ඒ ඒවා පවා මගහැරෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි මුලින් අපිට තේරෙනවා නම් තේරෙනවා අපි හිතමු ධන හිසක තමයි දැන් යම් සංවේදී බවක් වැටිලා තියෙන්නේ. අන්න එතෙන්ට අවධානය යොමු කරනවා. අපිට නිකන් මුලදි තේරෙනවා මෙතන මේ ධන හිසට තමයි අවධානය යොමු කළේ කියලා. හැබැයි ටික ටික මෙතන අපිට තියෙන නිකන් කම්පන වෙන ස්වභාවයක් වගේ දෙයක් නම් එතන හොඳට හිත එකඟ වෙනකොට මේක දැන් මේ ධන හිස්සය කියන ඒ හැඟීම පවා දුරු වෙනවා. ඊළඟට මේක මේ කොයි වෙලාවෙද වෙන්නේ කියලා කාලය පිළිබඳ හැඟීමක් පවා නැහැ. මෙතන තින්නේ හුදු කම්පන ස්වභාවයක් විතරයි. හොඳට ඒ කම්පන ස්වභාවය බැස ගන්නයි අවශ්‍ය. ඉතින් අර ඒ කම්පන ස්වභාවය බැස ගන්නවා කියන්නේ එක්තරා අන්දමකින් බොහොම හොඳට පරමාර්ථ මට්ටමක අපේ අපේ නිරීක්ෂණය කරගෙන යනවා කියන එකයි. නැත්තම් හොඳ ධාතු මනසිකාරයක් උපරිම මට්ටමින් කරනවා කියන එක. එතකොට අපි ඒ අවස්ථාවේ ආයෙත් ආනාපාන සතියට එන්න අවශ්‍ය නැහැ මේක හොඳින් කරනවා නම්. ආනාපාන සතියට එන්න ඌමනා වෙන්නේ මේක කරන අතරේ අපේ හුඟ හිත හිත හුඟාවක් නැවතත් විසිරෙන්න ගත්තොත් විතරක් නැවතත් අර එකඟ භාවය හදාගන්න ඔන්න ආනාපාන සතියට ආවට වරදක් නැහැ. හරි. පස්වන ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මම ටික කලක සිට ඉහත කී භාවනාවේ යෙදෙන්නෙමි. දිනකට දෙවතාවක් මේ සඳහා මම බොහෝ විට යොදා ගන්නෙමි. හුස්ම ගනිමි, හෙළමි වශයෙන්ද අනුතුරුව දිගු කෙටි හුස්ම එහි දැනෙන උණුසුම හා සිසිලසද අත්දකිමි. එහෙත් මෑතක සිට භාවනාවේ යෙදෙන විට මගේ උඩුකය මදක් ඉදිරියට නැමෙන තත්වයක් පවතී. විටින් විට බෙල්ලේ සිට පහළට ඇතිවන වේදනාව ප්‍රබලව දැනේ. එවිට නැවත මම උඩුකය කෙලින් කරමි. එය භාවනාවට බාධාවක් යයි මට හැඟේ. එය වලක්වා ගනිමින් මා භාවනාවේ ඉදිරියට යන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ම්ම් ඒ කියන්නේ මේ අපි සමාලාවට හොඳට නිකන් ඍජුව ඔහොම කය තියාගෙන පටන් ගත්තට ක්‍රමානුකූලව භාවනාව යද්දී මදක් මේක කය විසින්ම සකස් වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. අපි එහෙම වුණා කියලා එක පාට මම අනිවාර්යයෙන්ම කය අංශක 90ට තියන් ඉන්න ඕනේ කියලා මේ එකපාරට කය ඍජු කරන්න ගියොත් අර හැදීගෙන එන එකලස හැදීගෙන එන සමාධිය කැඩෙන එකයි වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් අර කය විසින්ම කරන යම් සුළු සකස් වීම වලට ඉඩ දෙන්න. ඒකේ වරදක් නැහැ. හැබැයි අපි හිතමු හුඟාක් මේක මේ මේ වැක්කරෙන වගේ තත්ත්වයක් නේ. කියන්නේ මේ මේ ඉරියව් නිකම් බෙල්ල මෙහෙම වෙලා හුඟා පහතට වැටෙන තත්ත්වයක් තියෙනවා. සමහර වෙලාවට සමන්ට ඒක බාධාවක් වශයෙන් වැටෙන්න පුළුවන්. එතකොටත් එක පාට කෙලින් කරන්න යන්නේ නැතුව හිමීට සතියෙන් අර හැදීගෙන ආපු එකඟ භාවය කඩා ගන්න නැතුව බොහොම හිමීට කය කෙලින් කරගන්නයි තියෙන්නේ. හරි. සක්මන් භාවනාව. නිවසේදී ලනු පැදුරක සක්මන් භාවනාවේ යෙදිමි. උදෑසන පමණක් පැයක පමණ කාලයක යෙදිමි. මා තවමත් පුහුණු කරන්නේ වම දකුණ මෙනෙහි කිරීම පමණි. උසවනවා ගෙන යනවා, තබනවා යන తත්වයට වඩා වම දකුණ පමණක් මෙනෙහි කිරීම මට පහසුය. එෙහිදී পায় ගැටෙන තැන එනම් විලුඹ පසුව පාදයේ ඉදිරි ඇඟිලි දක්වා මට දැනේ. ලනු පැදුර නිසා එහි ඇති රළු ස්වභාවය පමණක් අත්විඳිමි. ගැටලුව ඇතම් අවස්ථාවල මට යටි කයෙහි පාදයේ නැමෙන දිගහැරෙන අවස්ථාවද දැනේ. මෙය භාවනාවේ කිබදු තත්වයක්ද? තවදුරටත් මා ප්‍රගුණ කළ තේ කුමක්දයි පහදා දෙන ලෙස ගෞරව පූර්වකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඇත්තනම අපේ නීතියක් කියලා නැහැ අනිවාර්යෙන් ඔන්න වම දකුණ කියලා එක පියවරක් يعني එක මට්ටමක් කළාය ඊට පස්සේ ඔසවනවා තබනවා කියලා ඊළඟ මට්ටමට යන්න ඕනේ ඊට පස්සේ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා ඊළඟ මට්ටමට යන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ වැදගත් වෙන්නේ අපි වම දකුණ කියන එකෙන් අපිට හොඳට හිත එකඟ කරගන්න පුළුවන් නම් ඊළඟට අපිට තියෙන්නේ වම දකුණත් අතහැරෙන්න තියෙන්නේ. කියන්නේ වම දකුණ කියලා මෙනෙහි කිරීමත් ඊළඟට අතහැරලා දාලා අපිට පුළුවන් නම් මේ <clears throat> හොඳට මේ දැනෙන දෙයත් එක්ක ඉන්න එච්චරට සාර්ථකයි. අපි අර මේ ඔය දැනෙන දේට තමයි මුල් තැන දෙන්නේ. එතෙන්දී කියන්නේ වම දකුණ භාවිතා කරන්නේ මේ සතිය පුහුණු කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් පමණයි. ආයුධයක් වශයෙන් පමණයි. ඒ ආයුධයේ ප්‍රයෝජන ගත්තට පස්සේ ආයුධයත් පැත්තකින් තියන්නයි තියෙන්නේ. මොකද දැන් හොඳට මේ දැනෙන දේ තුල හිත ඉන්න පුරුවන් වෙලා. හිතට ඉන්න මේ හැකියාව ලැබිලා. එහෙමනම් වම දකුණ කියලා මෙනෙහි කරන්නත් අවශ්‍ය නැහැ. එතකොට Tamanට තියෙන්නේ දැන් අර තේරලා තිනවා වගේ ලනු පැදිරේ Tamanට තේරෙන ඒ හොඳට දැනෙන දේත් එක්ක ඒ දැනුවත් භාවයෙන් යන්නයි තියෙන්නේ. හිත එතකොට තවත් මේ හිතේ ශක්තිය ඉතුරු වෙලා මේ දැනන දෙයටම යොමු වෙනවා. මොකද දැන් අපි වම දකුණ ඔසවනවා තබනවා කියන ගිහාම සෑහෙන විතර්ක කිරීමක් මේ මනසේ සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය වෙන විතර්ක පුළුවන් තරම් සමනය කරගෙන මේ දැනෙන දේත් එක්ක සතිය පවත්වන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා වම දකුණත් දැන් බලන්න තමාලාට නතර කළා Tamanට හැකියාව ලැබිලා ඇති හොඳට හිත නිස්කලංකව මේ බොහොම සැහැල්ලුවෙන් මේ දැනෙන දේ තුල හොඳට නිකන් ජීවත් වෙනවා වගේ. දැනෙන දේ තුල හොඳට 100%ක් ඉන්නවා වගේ තත්යකට එන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඒ ඒ මට්ටමට එන්න පුළුවන් නම් සමහරවිට බලන්න මේ දැනෙන දේට මොකද වෙන්නේ. අපි තුමු දැන් තද ගතියක් තේරෙනවා. මේ තද ගතියේ පවා දැන් වෙනස්කම් Tamanට තේරෙන්න පුළුවන්. ඒකටත් උත්සාහවත් වෙන්නයි තියෙන්නේ. හොඳයි. හයවන ප්‍රශ්නය ආනාපාන සති භාවනාවේදී එක්නාස් පුඩුවකින් පමණක් වාතය ඇතුළු වීමත් පිටවීමත් දැනී මද වේලාවකින් නාස්පුඩු දෙකින්ම හුස්ම ඇතුළු වීමත් පිටවීමත් දැනේ. නැවත අනෙක් නාස්පුඩුවෙන් වාතය ඇතුළු වීමත් පිටවීමත් දැනේ. මෙම ක්‍රියාවලිය දිගටම පවතී. පහදා දෙනු මැනවි. ඔව් කිසි වරදක් නැහැ. ඒ කියන්නේ ඕවා කියන්නේ අපි අර අපි බලපු නැති හින්දා තමයි ඒවා අහුවෙලා නැත්තේ. දැන් ඔන්න බලන්න ගිය හින්දා මේ තියෙන වෙනස්කම් තේරෙනවා. ඉතින් සතුටු වෙන්නයි තියෙන්නේ. මොකද මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියේ යම් යම් ඔය වගේ සුයුම් ස්වභාවයන් තියෙනවා. අපි ඉතින් අර හුස්ම දැන් ඉපදිච්ච දවස් ඉඳන් ගත්තට අපි ඕක දන්නේ නැති නිසා ඉතින් දැන් ඔන්න යන්තම් අද තමයි දැනගෙන තියෙන්නේ. ඉතින් සතුටු වෙන්නයි තියෙන්නේ. හොඳයි. තවද ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ශරීරයේ ඊතා සැහැල්ලු බවක් බවටත් සමහර අවස්ථාවලදී ඊතා තද බවටත් පත්වේ. ඒ වාගේම සමහර අවස්ථාවලදී සිරුර පාලනය කරගත නොහැකිව වැහෙන ස්වභාවයට පත්වේ. මේ සාමාන්‍ය තත්වයක්ද පහදා දෙනු මැනවි. මොන සභාවයකටදපත් වෙන්නේ? වැටෙන සභාවයක්ද? වැහෙන වැහෙන සභාවය. වැහෙන සභාවයක් කියන්නේ මොකද්ද මට තේරෙන? වැහෙනවන්නේ නැවෙනවා කියන අදහස දන්නේ වැනෙන ස්වභාවය. ආ වැනෙනවා. හරි. ම්ම් කාගෙන්ද ප්‍රශ්නේ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව්. අ චොට්ටක් මෑණියනවද මෙතෙන්ට? ආනාපාන සතියද කරන්නේ? එහෙමයි. ඒක කරන විදිහ මට චුට්ටක් විස්තර කරන්න. අවධානයෙන් කොහොමද පටන් ගන්න කියලා පරයන්කේදී. ඔව්. පරයන්කේදී මම හුස්ම ඉහළ පහළ ඔව් මේනමික දැන දැනගෙන යන්නේ. ඔව්. එහෙම යන ටිකක් වෙලා යනකොට ගොඩක් වෙන වෙන මේ අවස්ථාවල් මේ සිතිවිලි වලටපත් වෙනවා. අහහ. එහෙමත් ඉඳද්දී උගක් වෙලාවට හුස්ම ඉහළ දැමීමේදීත් පහළ දැමීමේදීත් එකම නාසයකින් ඒක ඒක වරදන්නේ ඒක ඒක සාමාන්‍ය දෙයක් විදිහට ගන්න. ඊපස්සේ භාවනා කර සතිය වඩ아가න ඉන්නකොට ශරීරේ පාලනය කරගන්න බැරි වැනෙනවා. හරි. ඒ කියන්නේ ඊට කලින් ඒ වැනෙන්න කලින් Tamanට තේරෙනවා දැන් මේ ආස්වාසයක් කියන්නේ දැන් මේ ප්‍රස්වාසයක් කියන්නේ කියන එකට මට්ටමට තාම ඉන්නවද? ඒ කියන්නේ හොඳට ඒ මට්ටමේ ඉන්නවා. හිත දැන් පිට යන්නේ හොඳට හිත එකඟ වෙච්ච භාවයක් තේරෙනවද? තේරෙනවා. එහෙම එහෙම තේරෙන්න ගත්තට පස්සේ ඔන්න ටික ටික කය වැනෙන්න ගන්නවා. වැනෙන්න ගන්නවා. ඒක Tamanට බාධාවක් වශයෙන් තේරෙන්නේ දැන්. ඒක බයක් එනවා. පාලනය කරගන්න බෑ වගේ. හොඳයි. එහෙමනම් අපි يعني ඔය يعني චලනය පටන් ගන්න කලින් ආනාපාන සතියෙන් ටිකක් හිත එකඟ වෙනවනේ. එකඟ වුණාට පස්සේ පොඩ්ඩක් කයේ තියෙන වැදිලා තියෙන තැනකට දාන්න. තද ගතියකට දාන්න. අපි තුමු දැන් තද ගතියකට දාන්නත් පුළුවන් නැත්නම් රස්න ගතියකට දාන්නත් පුළුවන්. අපි තුමු තද ගතියට දානවා කියන තද ගතියට අවධානය යොමු කරනවා නම් අපි මේ කය හොඳට දැන් කොට්ටේ මත හොඳට වාඩි කරවලා ඉන්දවලා තහවුරු කරලා තියෙන්නේ. අන්නේ ස්වභාවය පොඩ්ඩක් හිතින් මෙනෙහි කරන්න. එහෙම. එහෙම නැත්නම් අත් දෙක හොඳට ස්පර්ශ වෙද්දී එක අතක බර අනිත් අතට දැනෙනවා. ඒ බර ගතියට අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාද එකිනෙකට ගැටෙනවානේ. අන්නේ ගැටෙන තැනට අවධානය යොමු කරන්නත් පුළුවන්. මේ විදිහට අර සම්පූර්ණයෙන්ම ආනාපාන දිගේ දැන් ඉස්සරහට යන්නේ නැතුව ආනාපානෙන් ටික යම් එකඟ භාවයක් හදා ගන්නවා. ඒ හදාගත්තට පස්සේ අරක පටන් ගන්න කලින් මේ මෙතෙන්ට දාන්න. මේ දැනෙන දේවල් වලට දාන්න. මෙතෙන්දී චලන ස්වභාවයන් ගන්න එපා. කියන්නේ චලන වෙන දේවලුත් මේකේ තියෙනවා චලන ස්වභාවයන් වලට යන්න එපා. ඒ වෙනුවට මේ තියෙන තද ගතියකට දාන්න නැත්නම් රස්නේ රස්නේ ගතියකට වගේ දෙයකට දාන්න. හොඳයි. ඔව් කළා බලන්න කළා බලලා පොඩ්ඩක් කියන්න එහෙනම්. හොඳයි. දරුවන් සන්නෝ. හරි. හත්වන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මම බොහෝ කලක් මෛත්‍රී භාවනාව වඩා දැන් චිත්තානුපස්සනාව වඩන අයෙක්මි. පර්යංකයේ සිත පිහිටුවා සිටින විට විනාඩි දෙකක් හෝ තුනක් පමණ යනතුරු නැවත සිතුවිල්ලක් නොපැමිණේ. ඉන්පසු සිතුවිලි පැමිණියත් එයද පැමිණි විගස ඇති වී නැති වී යයි. ක්‍රමයෙන් සිත හිස් මුදුනේහි තැම්පත් වේ. ටික වේලාවකින් සිත සැහැල්ලු වී හිස් මුදුනේ සිට ඉහළට යමක් සිදු වෙමින් පවතී. එය කෙසේද යත් කෙසෙල් ගසක ගොබය උඩට මතුවනවාසේ ඊතා වේගයෙන් උඩට ඇදී යයි. එයද ඊතා වේගයෙන් ඇතිවන අතර ඊතා වේගයෙන් නැති වී යයි. මෙය භාවනා කරන සමහර දිනවලදී පමණක් සිදුවේ. මෙසේ වන්නේ මා වඩනා භාවනාවේ වැරදීමකින් යයි මට සිතේ. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. කාගෙද කියන්න පුළුවන්ද පොඩ්ඩක්? පොඩ්ඩක් කියන්න. මෛත්‍රී භාවනාව කොච්චර විතර يعني කොච්චර මට්ටමකට වගේ කළාද මේ හිත දිහා බලන්න යන්නේ? සමාධියට ගොඩාක් ඔව් කියන්නේ සමාධි පැත්තකට එනවද? ඒ කියන්නේ අපි හිතමු කාව හරි අරමුණු කළාද මෛත්‍රී භාවනාව වඩන්නේ? පටන් ගන්නෙ? සතර දිශාවම අරමුණු අට දස දිශාවම අරමුණු කරගෙන. හොඳයි. ඒ කියන්නේ දස දිශාවටම හොඳට මෛත්‍රී පතුරවන්න පුළුවන්. හොඳට පතුරවලා දැන් ඒ කියන්නේ නිකන් සත්පුජ්‍යන සංඥාවෙන් අයින් වෙලා වගේ නිකන් සම්පූර්ණයෙන්ම දස දිශාවට පතුරවන්න පුළුවන්. හරි. ඒ මට්ටමට ආවට පස්සේ කෙලින්ම හිත දිහා බලන්න ගන්නවා. හොඳයි. එතකොට හිත දිහා බලද්දි දැන් කාලයක් තිස්සේ ඔක් කරනවද? සිත දිහා බලන්න අරගෙන අවුරුදු එකමාරක් එකමාරක් විතර වෙනවා. හොඳයි. එතකොට හිතේ හිස් ස්වභාවයක් එහෙම තේරෙනවද? ඔව්. හොඳයි. උච්චම අවස්ථාව මෙතෙන් හිස් මුදුනට හිස් මුදුනේ හිස තැම්පත් වෙනකොට ලොකු හිස් ස්වභාවයක් නෙමෙයි සාමාන්‍ය හිස් තරමක ස්වභාවයක් තේරෙනවා. හුඟක් නේ මෛත්‍රී භාවනාවේ දැන් හැම හැම පරයන්කයක් ගානෙම මෛත්‍රී භාවනාව ওই මට්ටමට ටිකක් ගැඹුරට වඩලාද මෙතෙන්ට ගන්නෙ හිත දිහා බලන්න පටන් ගන්නෙ දැන් නම් මං පරයන්කේ වාඩිච්ච ගමන් හිත දිහා බලනවා අන්න හරි එතෙන්ට තමයි එන්න තියෙන්නේ දැන් මෛත්‍රිය අවශ්‍යම නැහැ දැන් කෙලිම හිත දිහා බලන්න හිත දිහා බලද්දි දැන් පොඩ්ඩක් දැනුවත් වෙන්න දැන් අපිටම සිතුවිල්ලක් එනවා සිතුවිල්ලක් දැන් පොඩ්ඩක් මේ මේ මෙතෙන්ට දාගන්න නම් පොඩ්ඩක් සිතුවිලි අවශ්‍යයි මෙතෙන්ට හරියටම තමන් වැටුණාද කියලා තේරුම් ගන්න අපිට ඔන්න සිතුවිල්ලක් ආවා. ඔන්න ඒකට අපිටම අපි මේ ඒ ගැන දැනුවත් වුණා. බය වුණේ නැහැ. මොකුත් මේකට අපි අතින් දාන්නේ නැත්තම් එයාම යනවා. තේරලා ඇතිනේ දැන් මේ කතාවනේ. දැන් එතකොට ඒක එනවා, තමන් දැනුවත් වෙනවා, සතිමත් වෙනවා. ඊට පස්සේ ඒකම දුර්වලලා යනවා, නොපෙනී යනවා. ඊනට ඔන්න තව එකක් එනවා. එයා ඒක දිහත් අපි ඔන්න දැනුවත් වෙනවා. ඊටසේ එයාත් දුර්වලලා යනවා. දැන් ඔහොම ඔහොම කර කර යනකොට අපි හිතමු අලුත් එක්කෙනෙක් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඒ කියන්නේ සිතුවිල්ලක් ආවේ නැති වුනහම එතකොට මේ හිත නිදහස් වෙනවා. නිදහස් වීමක් තියෙනවා. හොඳයි. එතකොට මුකුත් කරනවද නැත්නම් ඔහෙ ඉන්නවද? නෑ මුකුත් කරන්නේ මුකුත් කරන්නේ. හරි. එහෙනම් ඇත්තටම එතන කරන් නොකර ඉන්න තමයි තියෙන්නේ. එතෙන්දී පුළුවන් තරම් සාවධානව නිකන් හිතට නිකන් නිවෙන්න ඉඩ දුන්නා වගේ. හිතට නිකන් ලොකු විවේකයක් දුන්නා වගේ එතන විවේක වෙන්නයි තියෙන්නේ. ඔන්න සම්පූර්ණයෙන්ම ඇවිල්ලා ගියා. අලුතෙන් කෙනෙක් ආවේ නැහැ. ඒ වෙලාවේදී කයට දාන්නත් එපා, වේදනාවකට දාන්නත් එපා, මෛත්‍රිය වඩන්නත් එපා, මොකක්වත් කරන්න එපා. අර හිස් බව තුල පොඩි වෙලාවක් ඉන්න. ඊට පස්සේ උන්න අපි හිතමු තව එක්කෙනෙක් එනවා. ඊට යටත් ඒ විදිහට ඇවිල්ලා එහෙම යන්න දෙනවා. ආයි අර හිස් බව තුල ඉන්නවා. කළා දැන් පොඩ්ඩක් බලන්න මේ හිස් බව තුල Tamanට කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම බලලා තියනවද? හොඳයි. එහෙම බලන්න තුන් පැය කාලක් විතර ඉන්න පුළුවන් නම් ඉන්න. දැන් අලුතෙන් අර අර ඔයගොල්ලෝ නිකන් එන්න හැදුවත් පොඩ්ඩක් තල්ලු කරලා නවත්තලා මේ හිස් බව පුරුදු කරන්න. මෙතන දැන් පැය කාලක් ඉන්න පුළුවන් නම් ඒ පැය කාල තුළ එහෙම ඉන්න. හැබැයි සැහැල්ලුවෙන් ඉන්න. හුඟාක් අර ගැඹුරු ගැඹුරු සමාධියකට ගිහිල්ලා දැන් මෙතෙන්ට එන්න ඕනේ නැහැ. කෙලිම ස්වාභාවිකවම ඒ කියන්නේ අඩු ආයාසයකින් අඩු සමාධියකින් මේ මට්ටම දැන් පවත්තන්න. කියන එක තේරෙනව නේද? මේ එහෙම පවත්තන්න බලන්න පැය කාලක් ඉන්න පුළුවන්ද කියලා. ඒක සාර්ථක නම් ඔන්න විනාඩි 20ක් ඉන්න. පැය භාගයක් ඉන්න. මේ විදිහට පොඩ්ඩක් මේ සමාධිය දියුණු කරන්න. දියුණු කළා ඊට පස්සේ බලන්නකෝ ඊට පස්සේ ආයි කතා කරමු. හොඳයි. හොඳයි. හොඳයි. දෙවන කොටස සක්මන් භාවනාව වඩන විට පර්යංක භාවනාවේදී තරම් සිහිය පිහිටුවාගෙන සිටීමට නොහැකි අතර පාදයේ යට ඉහළ කොටස තදින් මෙන්ම ප්‍රථමයෙන් පොළවේ ගැටෙන හා තද බව තද බව හා පිටුපස පාදයේ ඉසවීමද සතියෙන් යුතුව සිදුවේ. මා නිස්සරණ වන ආරණ්‍යයට පැමිණ පැමිණි ප්‍රථම වතාවයි. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ඒ කියන්නේ ඕක මේ ගැටලුවක් කරගන්න එපා. මොකද මේ ඉඳගෙන කරන භාවනාවට වඩා මේ සක්මන් කරන භාවනාව මුලදී ටිකක් අමාරුයි. මොකද අපි ඇස් අරගෙන කරන් ඔයගෙම ප්‍රශ්නේ නෑ. ආ. කියන්නේ මුලදී මේ අ කියන්නේ දැන් ඉඳගෙන ඉන්න භාවනාවට පුරුදු කෙනාට පොඩ්ඩක් ඕක අභියෝගයක් වගේ තේරෙනවා. නමුත් දැන් ඔය මං කියපු මේ මේක ගන්නත් මේක හුඟක් වටිනවා. ඒ කියන්නේ මේ සක්මනේදී වෙන්නේ අපි අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වෙන අරමුණ තුල අපි සතිමත් වීමක් තියෙනවා. අඛණ්ඩ සතියක් තියෙනවා. දැන් සමාධියට නෙමෙයි මුල් තැන දෙන්න ඕනේ සතියටයි මුල් තැන දෙන්න ඕනේ. දැන් ওই පැත්තට යනකොට පුළුවන් තරම් සතියයි ඉස්සරහට ගන්න ඕනේ. ඒ නිසා සක්මනේ යෙදෙන්න සක්මනේ යෙදෙද්දි බලන්න මේ මේ දැන් හැබැයි දැන් මේ පරයන්ක භාවනාවේදී ওই මට්ටම ඇවිල්ලා තියෙන නිසා සක්මනේදී උනත් සමහර ලාවට ටිකක් සැහැල්ලුවෙන් යන්න. හුඟා බර කළා මේ දැනෙන දේ බලන්න එහෙම කරනවද? කොහොමද කළේ? සැහැල්ලුවෙන් කරේ. එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් සැහැල්ලුවෙන් කරන්න අර දැනෙන දේට නිකන් විවෘත වීමක් වෙන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු අලුත් අලුතෙන් කෙනෙක් පටන් ගන්නවා නම් එයාගේ හිත හුඟා පිට යන හින්දා එයා ටිකක් මේ දැනෙන දේ තුල බලෙන්ම වගේ හොඳට අස්සට හිත රිංගෝල වගේ බලනවා. එහෙම දෙයක් දැන් අවශ්‍ය නැහැ. දැන් බලන්න මේ දේ කරද්දී හිත පිට යන්නේ නැතුව කරන්න පුළුවන් හැකියාව තියෙනවද? පරයන්ක භාවන උතරම්ම බැයිද? එහෙනම් මේක හදාගන්න වෙනවා. මේක පොඩ්ඩක් හදාගන්න. දැනෙන දැනට එහෙනම් පොඩ්ඩක් ඒ දැනෙද්දි අපි තුන් ස්පර්ශ වෙද්දී ස්පර්ශයට පොඩ්ඩක් හිත දාන්න. හිත පොඩ්ඩක් දාලා මේ මේ සක්මණෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්නයි තියෙන්නේ දැන්. මෙතෙන්දී ඔන්න දැනෙන දෙයට පොඩ්ඩක් හිත දානවා. ඊළඟට අනිත් පාදේ දැනෙන දෙයට හිත මේ යොදනවා. මේ විදිහට සක්මන් භාවනාවේ යෙදෙන්න මේක පොඩි අභියෝගයක් තියෙනවා මුලදී. හැබැයි කරගන්න පුළුවන්. අත්තන මේ කියන්නේ අර මට්ටමේ මේ පරයන්කේ ඉන්නවා කියන්නේ මේක කරගන්න පුළුවන් පොඩ්ඩක් උත්සාහයෙන් මේකට ප්‍රමුඛත්වයක් දෙන්න දැන්. හොඳයි. හොඳයි. හොඳයි. හරි. අටවන ප්‍රශ්නය ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ හුස්ම සියුම්ම නොදැනී ගිය පසු ශරීරයට දැනෙනා දේ දෙස සිතින් බලා සිටියෙමි. ශරීරයේ හිස පෙදෙසේ බලවත් තද ගතියක් දැනෙන්නට විය. හිස් කබල දැනෙනා සැටියෙන් දැනුනි. කටට කෙල වුණා ඒමේදී තෙත් ගතිය දැනුනි. ශරීරය විටක ඇදෙනා සැටි දැනුනි. ස්පර්ශ වී තිබෙන ස්ථානවල උණුසුම දැනිනි. තද ගතිය තෙත් ගතිය උණුසුම් උණුසුම් ගතිය, චලනය ආදී දෑ ශරීරය තුලින් දැනෙන්නට විය. මා භාවනාවෙන් මිදුනත් ඒ දැනුණ තද ගතිය ශරීරයේ හිස පෙදෙසින් විටින් විට දැනුනි. මා සක්මන් භාවනාවේදී යටිපතුලේ සහ කකුල්වල ස්පර්ශයන් හඳුනන විටද ඒ ආනාපාන සතියේදී දැනුණු තද ගතිය, තෙත් ගතිය ආදී ස්වභාවයන් ශරීරයේ තනින් තන දැනෙන්නට විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මින් ඉදිරියට භාවනාව පවත්වන්නේ කෙසේදයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. හොඳයි. මේක තව බහුලීකృత කරන්න. ඒ කියන්නේ ඕක අපි පොඩ්ඩක් දැනගෙන බෑ. මේකේ සෑහෙන කාලයක් ඇත්තටම ප්‍රගුණ කිරීමක් කරන්න අවශ්‍යයි. ඉතින් අපි මේක ටිකක් දැනගෙන ඊට පස්සේ ඊළඟ එකට යනවා කියලා එකකට ඊළඟ එකකට යනවා කියන එක ඇත්තටම අපි මෙහෙයවීමක් කරලා යනවට වඩා මේක ස්වාභාවිකවම ඊළඟ එකට යන්න ඕනේ. ඒ කියන්නේ විපස්සනාවේදී අපි හුඟාක් අර මෙහෙයවලා කරන ගතිය ටික ටික අඩු වෙනවා. ඒ වෙනුවට ක්‍රමානුකූලව වැඩෙන භාවනාවක් බවට පත් වෙනවා. ඒ නිසා අර මුලදී තමයි ටිකක් මෙහෙවන ස්වභාවයක් තියෙන්නේ. අපි අත දාලා මේක පාලනය කරන ස්වභාවයක් තියෙන්නේ. පස්සේ පස්සේ ටික ටික අපි අත අයින් කළා ස්වාභාවිකව භාවනාවට වැඩෙන්න දෙන්නයි තියෙන්නේ. ඒ නිසා මේ දැනෙච්ච දේවල් හොඳටම හොඳයි. මේ තවදුරටත් ඕක වර්ධනය කරන්න මේ වර්ධනය කරද්දී දැන් චුට්ටක් බලන්න ඕනනම් දැන් මේ දැනෙන දෙයටත් මොකද වෙන්නේ? දැන් තද ගතියක් දැනෙනවා. තද ගතිය කොහොමද පටන් ගන්න? තද ගතිය කොහොමද වෙනස් වෙන්නේ? තද ගතිය කොහොමද අවසන් වෙන්නේ? තද ගතිය මේකම එකම ප්‍රමාණයට තියෙනවද? නැත්නම් එකම තැනද දැනෙන්නේ කියලා අර ඒ දැනෙන මේ සියුම් ලක්ෂණවල තව පොඩ්ඩක් විස්තර බලන්න ගන්න. හොඳයි. නවවන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය ඍජු කයකින් යුක්තව ආරම්භවත් ටික වේලාවකදී නොදැනුවත්මම උඩුකය හැකිලේ. නමුත් අරමුණේ සිත පවතී. මෙය පැහැදිලිවම නිදා වැටීමක් නොවේ. මෙම தત્ත්වය භාවනාවේ වර්ධනයට බාධාවක්ද පිළියමක් පිළියමයක් පවසන්නේ නම් මැනවි. හොඳයි. ඒක ඇත්තටම භාවනාවට බාධාවක් නැත්තම් ඕක උනාට වරදක් නැහැ. ඒකයි මම කලිනුත් මතක් කළේ. යම් පමණක ඔය වගේ කයේ සකස් වීමක් වෙන්න පුළුවන්. තමන්ගේ අරමුණට කිසිම බාධාවක් නැතුව හොඳට හිත එකඟ වෙලා තියෙනවා නම් හොඳට නාසිකාග්‍රයේ හොඳට හිත පවත්ව ගන්න පුළුවන් නම් කය මේ නැමුණත් ඒ විදිහටම යන්න වරදක් නැහැ. දහවන ප්‍රශ්නය පර්යංක භාවනාව. මෙහිදී හුස්ම රැල්ල ඇතුළු වන පිටවන ආකාරය බලා සිටිනවා. එහිදී ඔබ වහන්සේ ඊයේ පහදා දුන් ආකාරයට නාසිකාග්‍රය අග සුලන් රැල්ල ඇතුළත් වන විටත් පිටවන විටත් බලා සිටියද ඇතුළු වන හුස්ම රැල්ල නාසිකාග්‍රයේ ස්පර්ශවන ස්ථානයත් හඳුනාගත නොහැකි විය. නමුත් තල්ල සහ උගුර හරහා සීතලට ඇතුළු වුණු වන අයුරු හඳුනා ගන්නෙමි. පිටවන හුස්ම රැල්ල නාසිකාග්‍රයේ අග ස්පර්ශය හඳුනා ගනිමි. ඔබ වහන්සේ පහදා දුන් ආකාරයට හුස්ම රැල්ල සමග ඇතුළට යන්න එපා ලෙස ස්පර්ශ ස්ථානය හඳුනාගත්තත් ගන්නත් නොහැකි වූ හේයින් හුස්ම ගත්තා යයි මෙනෙහි කළා. එය නිවැරදිදයි ගරු ස්වාමින් වහන්සේ පහදා දෙන්න. හැබැයි ටිකක් දුර ගිහිල්ලා තියෙනවා. Tamanට ප්‍රාශ්වාසය හොඳට දැන් වැටහිලා තියෙනවා. ආශ්වාසයත් මේ ටිකක් නාසිකාග්‍රේට ආසන්නයේ වැටහිලා තියෙනවා. මං හිතන්නේ ඕක ටික ටික හරියාවි. හුඟා කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක හරියටම මේ තෙත්තටම නාසිකාග්‍රේ ප්‍රදේශයේ බලනවා කියන එක නෙමෙයි. ඒ ඒ ප්‍රදේශයේ හිත පැවැත්වීමයි තියෙන්නේ. අපි අර ආස්වාසයත් එක්ක සම්පූර්ණයෙන්ම ඒක දිගේ පස්සෙන් ගිහිල්ලා අපි තුමු මේ ශ්වාසනාලයේ දිගේ කෙලින්ම මේ පෙනහළු වලට යනවා කියන එක තමයි නොකල යුත්තේ. ඒ වෙනුවට අපිට ක්‍රමානුකූලව අපේ සතිය දියුණු වෙනකොට මම හිතන්නේ ඔය පොඩ්ඩක් ආස්වාසේ ටිකක් එහාට ගිහිල්ලා දැන් වෙන වැටහීමත් සතිය දියුණුවත් එක්ක හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේ වැටෙහෙවි. ඒ හින්දා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. දිගට කරගෙන යන්න. පස්සේ Tamanට හැකියාව ලැබේවි. හොඳට Tamanගේ එකඟ බව වැඩි වෙනකොට සතිය දියුණු වෙනකොට නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත එකඟ කරගන්න හැකියාව ලැබේ. 11 වන ප්‍රශ්න තරමක් දීර්ඝ ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවත් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් විදර්ශනා භාවනාවත් වඩමි. සක්මන් භාවනාවේ වම දකුණ කියා සිතනවාට වඩා ඊයේ දිනේදී ස්වාමින් වහන්සේ කියා දුන් ගැටෙන තැන සිතා බලමින් අද දින භාවනාව කළෙමි. ඊයට වඩා අද දින ප්‍රගතියක් ඇති බව වැටහිනි. මීට පෙර කිහිප වතාවක්ම වැඩසටහන් වලට සහභාගී වූ වෙමි. ආනාපාන සති විදර්ශනාව වඩන විට මීට පෙර ආශ්වාස ප්‍රාශ්වාසයේ තුනී වී නොපෙනී ගොස් සිත උඩුකයේ රැඳිනි. ඉන්පසු නිල් පහට නිල් පාට අහස්තලයක් වැනි අවකාශයක කළු පාට වලාකුළු වැනි යමක් ඇති වෙමින් නැති වෙමින් යන රටා රාශියක් මවා පෑවේය. ඒ කාලයක් නිරීක්ෂණය කරමින් සිටියෙමි. එක් දවසක මේ ඇතිවීම නැතිවීම විශාල ප්‍රමාණයක් ශරීරයේ පුරා ඇතිවනවාක් මෙන් නිරීක්ෂණය කළෙමි. ඇඟෙහි පණුවන් විශාල ප්‍රමාණයක් ප්‍රමාණයක් නටවනවා වැන්නක් පෙනිනි. ඉන්පසු එකපාරටම නිරීක්ෂණය කරමින් සිටින අවකාශය පොලිතින් ආවරණයක් වැනි විය. සිතට තුන් වරක් පමණ මේ පමණ මෙහි ගත හැකි දෙයක් නොමැත යන්න කාවැදුනි. ඉන්පසු තිරය කළු පාට වී උමඟක් තුලින් යන්නක් මෙන් හැඟිනි. කිසිම දැනීමක් නැති අවස්ථාවකට පත්විය. තත්පර කීපයකින් පසු නාට්‍ය ශාලාවක කළු තිරයක් වැනි දෙයක් පෙනී හතර කොණින් ආලෝක ධාරා පැමිණ සිරුර වසාගත් වේය. විශාල ප්‍රීතියක් සැහැල්ලුවක් දැනිනි. කිසිදා අත්විඳ නැති උතුරා යන ප්‍රීතියකි. ඉන් පසුවද ධර්මය ඇසීම මෙනෙහි කිරීම හා භාවනාව වැඩිම කළද රැකියාවේ අවිවේකී බවත් ඊටමත් දුර බැහැර නිසා නේවාසික වැඩසටහන් වලට සහභාගී වීමට නොහැකි විය. එම නිසා දවසේ දීර්ඝ කාලයක් භාවනාවට යෙදවීමට නොහැකි විය. එනමුත් මෙම මාර්ගය නොහල යුතු බව සිත පුන පුනා කියා සිටි. ලද සෑම අල්ප අවස්ථාවකම පුළුවන් පමණ ධර්මයේ සමග ගත කරමි. උදාහරණයක් විදිහට ඊටමත් උත්සව අවස්ථාවක වුවද ෂණයකින් මේ සියලු දෙහි අනිත්‍ය වැටහි කලකිරුණු ගත යුතු දෙයක් නොමැති බව හදවට හදවතට දැනේ. ප්‍රීතිමත් අවස්ථාවල මෙන්ම දුෂ්කර අවස්ථාවලද මේ නියත නොවන බව ගත යුතු දෙයක් නොමැති බව වැටහි. මෙවර වැඩසටහනට පැමිණි පසු පෙරමෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේ කිහිපයකින්ම නිල් පාට අවකාශයේ පෙනීමට පටන් ගත්තද වැඩි වේලාවක් රඳා නොපවතී. පෙරමෙන් ආශ්වාස ප්‍රාශ්වාස තුනී වී උඩුකයේ රැඳෙනවා නොදැනීම ආශ්වාස ප්‍රාශ්වාස කිහිපයකින් නිල් පාට අවකාශයේ පෙනේ. එහි නොඑක් වෙනස් රටාද පෙනේ. එම කළු වලාකුළු ගැඹුරු ලිඳකට கிඳා බසිනවාක් වැනි අවස්ථාද පෙනේ. ඊයේ දවසේ එවැනි නිල් අවකාශයේ පෙනිමින් සිටිනා විට පොතක මුල්ලකින් අල්ලා පොත පෙරලා ඊළඟ පිටුව බලනවා මෙන් කොනකින් පෙරළමින් ඊළඟ පිටුව විනිවිද පෙනෙන පිටුවක අවකාශයක් දිස්වි ෂණිකව නැතිවිය. නැවතත් පෙරලෙස නිල් පාට විය. නිතරම භාවනා වැඩසටහන් වලට සහභාගී විය නොහැකි නිසා ලද අවස්ථාවෙන් උපදෙස් පතමි. ඉදිරියට කළ යුතු යමක් ඇතනම් මේ දීර්ඝ ලිපියට සමාව භජනය කර වදාළ මැනවි. ස්වාමීන් වහන්සේගේ සියලු පාර්ථ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. මේ කියන්නේ මේක දැන් අපි හුඟක් මේකම එල්ල කරගෙන භවනා කරන්න ගියොත් මේක හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා අපි අපිට මේ වගේ අත්දැකීම් ලැබෙනවා. නමුත් අපි අර ඒකෙත් ලැබිච්ච සතුට ගැන අපේ අවධානය තියාගෙන මේකම මට කොහොම හරි මේ පාරත් හම්බෙයි කියලා යන්න ගියොත් මේ මේක නොයන එකයි වෙන්නේ. හැබැයි අනිත් එක තමයි මේකම තමන්ගේ ඉලක්කය කරගන්න එපා. මේ ඉතින් එක පැත්තකින් මේ සමත සමාධියක් අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි හොඳට හිතගෙන කරන් ඉන්නකොට මේ විදිහට මේ ආලෝක සභාවයක් මතුවෙන්න පුළුවන්. දැන් මේ පාර පොඩ්ඩක් මේ ආලෝක සභාවය මතුවනහම ඒක දිහා බලන්න යන්න එපා. ඒ වෙනුවට ආනාපාන සතියෙම ඉන්න. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙම ඉන්න. නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත පවත්වන්න. හිත පවත්වගෙන ඉන්නකොට මේ ආලෝක ස්වභාවය හොඳට නිකන් තහවුරු වීමක් ඇවිල්ලා හොඳට නතර වීමක් තමන්ගේ ඇස් ඉදිරියේ හොඳට ප්‍රකාශ වීමක් සිද්ධ වෙයි. එතෙක් ඒ දිහා බලන්න යන්න එපා. ඊට පස්සේ ආනාපාන සතියෙම තව ටිකක් යනකොට ඔන්න ඒ ආනාපාන සතියත් එක්ක මේ ආලෝකය නිකන් එකට මිශ්‍ර වීමක් සමපාත වීමක් වගේ වෙයි. එතකොට ස්වාභාවිකවම ඒකට ඒක දිහා බලේවි බලන්න වෙනවා. එතෙන්දි වරදක් නැහැ. එතෙක් මේ ආනාපාන සතිය එක්කම යන්න අර ආලෝකය ආපු ගමන් මේ ඒ දිහා බලන්න යන්න එපා. මොකද තාම ඒ ආලෝකේ හැදි හැදි තාම තියෙන්නේ. ඒකට උමනා කරන හේතු සම්පාදනය කරන්නයි අපිට තියෙන්නේ. ඉතින් ඕක ඇතුළට ගිහිල්ලත් අපිටම අපිටම යම් අවස්ථාවක ඕක ඇතුළට අර උමගෙට වැටිලා ගියා වගේ අපිටම ඕකට ගියා නම් එතනදී මුකුත් කරන්න යන්න එපා, හිතන්න යන්න එපා. ටික වෙලාවක් ඔය තුල නිසල්මනේ ඉන්න. ඔතන එක්තරා සමාධියක් තියෙනවා. ඒතකොට සමාධියේ භුක්ති විඳින්න පුළුවන්. හැබැයි ඉතින් ඕක දිගටම ඕක නෙමෙයි ඇත්තටම යන්න තියෙන ප්‍රධාන මාර්ගය ඕක නෙමෙයි. ඕකත් මේ භාවනාවේ ලැබෙන එක්තරා අත්දැකීමක්. නිසා ඕක විඳගත්තර කමක් නැහැ. ඕකෙන් සතුටක් ලැබුවට කමක් නැහැ. හැබැයි ඕකෙන් එළියට ආවට පස්සේ ඊළඟ මට්ටමේදී අපි ඔය එකඟ භාවය පාවිච්චි කරන්න ඕනේ හොඳට අපි තුමු ධාතු මනසිකාරයේ පැත්තක් වගේ දෙයක් නැත්නම් වේදනානුපස්සනාවක් ඔය වගේ දෙයකින් හොඳට මේක විපස්සනාවට නංවන්න අවශ්‍යයි. ඉතින් අර තමන්ට සතුට වෙන්න පුළුවන් හිතේ යම් පමණක සමාධි ලක්ෂණයක් තියෙනවා. ඒක දියුණු කරගන්න දියුණු කරගෙන ඊට පස්සේ ඒක කයට යොදලා කය නිරීක්ෂණය කරන්න පටන් ගන්න වෙනවා. 12 වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මාස 6ක කාලයක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. දැන් සක්මන කර පර්යංකයේ ඉඳගත් වේලාවේ සිට මම දැන් මෙතන යනුවෙන් සිත වර්තමාණයට ගෙන කය දෙස නිසල්මන්ව බලා සිටිමි. එවිට කයෙහි කම්පන ගති දැනේ. භාවනාවේ විපස්සනාවට වැටීම යනු මේද. මිහිදී කායානු පස්සනාව වේදනානු චිත්තානු ධම්මානු පස්සනා හතරම වැඩෙන බව අසා ඇත්තෙමි. උපාදානයක් නොමැතිව මෙසේ කය බලා සිටීම එක එක දිගටම කාලයක් කළ යුතුයද ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. මෙතන ඇත්තටම කායානුපසනා මට්ටම විතරයි ඇත්තටම තියෙන්නේ. මොකද කයේ තියෙන කම්පන චංචල ස්වභාවයන් හොඳට නිරීක්ෂණය කරද්දී එතෙන්දී කායනුපස්සනාව පැත්තෙන් තමයි එතකොට දියුණු වෙන්නේ. එතකොට ඔතන දැන් ටිකක් තව එහාට යන්න නම් මේ කම්පන චංචල ස්වභාවය හොඳට නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ දැන් අපි මුලින් කම්පන රාශියක් තියෙනවා. මේ කම්පන රාශිය ගැන නිකන් බොහොම ටිකක් පැත්තකින් නම් බලන් ඉන්නවා. දැන් පොඩ්ඩක් ඔය එක කම්පනයකට මොකද්ද වෙන්නේ? ඊළඟ කම්පනයට මොකද්ද වෙන්නේ? ඊළඟ කම්පනයට මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් අර අපි දුම අන්වීක්ෂයකින් මාක් හරි බලනකොට මුලදී ටිකක් පේන්නේ අපි තමු මේ ඔක්කොම ටික එකට පේන්නේ. ඊට පස්සේ ඕක හොඳට නාභිගත කරලා බැලුවා නම් ඔන්න අපිට අර එකක් එකක් අල්ලගන්න පුළුවන් වගේ තමයි දැන් මෙතනත් බලන්න පොඩ්ඩක් හිත එකඟ කළා මේ එක කම්පනයක් බලනවා ඊළඟ ඊළඟ කම්පනය බලනවා මේ විදිහට Tamanට පුළුවන් නම් මේ හැම කම්පනයක් ගානෙම හොඳට දැනුවත් වෙන්න හිතින් බලාගෙන ඉන්න ඔන්න අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මෙතන හොඳ කායानुපසනාවක් සිද්ධ වෙනවා. එතකොට මේ හරහාම ටික ටික Taman තුල අර කිව්වා වගේ මේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයද කියන එකට එන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා මෙතන ඒ අපිට ඕක දැන් සූත්‍රයේ ඕක කාරණාව තියෙනවා. මේ උපාදාන නොකළ ඉන්දිය යුතුයි කියන එක තියෙනවා. නමුත් මේක හොඳින් දැක ගැනීම හරහා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හොඳට මේ කාරණාව තේරුම් අරගෙන හොඳට මේ ධාතුන්ගේ ලක්ෂණ හොඳින් වැටහෙන්න වැටහෙන්න අන්න එක පැත්තකින් ත්‍රිලක්ෂණය දියුණු වෙන්න ගන්නවා. ත්‍රිලක්ෂණය වැටහෙන්න ගන්නවා. ත්‍රිලක්ෂණය වැටහීම හරහා තමයි ක්‍රමානුකූලව හිතේ යම් පමණක විරාගී ස්වභාවයක් අර වගේ උපාදාන නොකර ඉන්න ස්වභාවයක් මතුවෙන්නේ. ඉතින් ඒ නිසා දැම්ම මේ වෙන්න තියෙන දේ ගැන හිතන්නේ නැතුව අපිට මේ මේ කටයුත්ත හොඳින් කරන්නයි තියෙන්නේ. මේක කාලයක් අනිවාර්යෙන් කරන්නම වෙනවා. ඒකයි බුදුහාඳුර කියන්නේ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. විහෙරති කියන්නේ සැහැණ කාලයක් තිස්සේ මේ කළ යුතුමයි. ඔව්. 13 වන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවෙහි යෙදෙන විට ආශ්වාසය එතරම් පැහැදිලිව නොදැනුණද ප්‍රාශ්වාසය දකුණු නාස්කුහරයේ වැදිමින් පිටව යන අයුරු පැහැදිලි විය. ඉන්පසු ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දෙකම නොදැනී ගියාසේ දැනුණු අතර මුහුණේ කුහුඹුවන් කෘමීන් දුවනවාසේ දැනුනි. මේ අවස්ථාවේ මුහුණ පිසදැමීමට සිදු වූ හේයින් අවධානය කැඩිනි. තවත් අවස්ථාවක ඇඟේ ගැස්සීමක් සිදුවිය. මේ පිළිබඳව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ දැනුවත් වෙලා තියෙන දැනටමත් ඒ කියන්නේ ඕවා මේ සිද්ධ වෙනවා භාවනාව කරගෙන යනකොට පූඹි දෝන වගේ තේරෙනවා ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක ගණන් ගන්න එපා. මේක අපි Tamanටත් දැන් තේරලා තියෙනවා. ඇත්ත වශයෙන් කූඹි නැහැ. අපි යොතෙන්ට අත දාන්න ගියොත් භාවනාව කැඩෙනවා. ඒ නිසා ඊළඟ පාරත් ඕක වේවි. ඒ වෙලාවේදී Taman තේරුම් ගන්න මේ භාවනාව හරියාගෙන එන්නේ. හිත එකඟ වේගෙන එන්නේ කියලා ඒ දේට ඉඩ හරින්න. ඒ දේ තේරුම් ගන්න. ඒ දේ පිළිගන්න පිළිගත්තනම් ඒ ගැන වැඩිය කරා මේ වැඩිය මේ හිත වික්ෂිප්ත කරගන්න නැතුව කරගෙන ගිය වැඩේ කරගෙන ගියා නම් අන්න තව ඉස්සරහට යන්න පුළුවන්. 14 වන ප්‍රශ්න ගරුතර ස්වාමීන් වහන්ස මම භාවනාවට ආදුනිකෙක්මි මා සක්මන් භාවනාවේ ටික වේලාවක් නිරතව සිටින විට පෑ කාලක් පමණ මට මගේ දෙනෙත් පියවන අවස්ථාවක් දැනේ. ඉන්පසු මට දෙනෙත් අරින්න උත්සාහ කළත් එය අසීරුය. එවිට ඇසිපිය නිතර ගැසේ. මෙවැනි අවස්ථාවලදී මම අඩි දෙකක් පමණ දුරින් එහා කිසිවක් දැర్శණය නොවේ. මෙහිදී මගේ සිත පාදයෙන් මිදී දෙනෙත් වලට යයි. එය අවබෝධ වූ සැනින් මම නැවත දෙපයට අවධානය යොමු කරමි. එහෙත් දෙනෙත් විවර කිරීම අපහසුය. මේ පිළිබඳව මාහට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. කෙනෙකුට මේකම වෙන්න පුළුවන්. තමන් ආදුනික වුණත් මුගක් වෙලාවට මේ කියන්නේ යම් පමණක හිතේ සමාධි ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා මේ මට්ටමක් එනවනම් කියන්නේ S2 විවෘත කරගන්න බැරි තරමට හොඳ නිකන් Tamanට තේරෙනවා දැන් හිත එකඟ වෙලා කියලා සක්මන නවත් වෙලා මේ වාඩි වෙන්න. මේ වෙලාවදී මේ පරයන්කේ එක්කෝ එතනම කරන්න නැත්තම් අර හැදිච්ච එකඟ භාවය කඩා ගන්න නැතුව ඉඳගෙන කරන භාවනාවට එන්න. මෙතෙන්දී ඇත්තටම ඉඳගෙන කරන භාවනාවේ විස්තරත් කියලා තිබුණා නම් හොඳයි. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා හෙට මේ ඉඳගෙන කරන භාවනාවේ විස්තරත් ඇතුළත් කරන්න. මේ සක්මනේදී අර විදිහට හොඳට හිත එකඟ භාවයක් එනවා නම් S2 පිය වෙලා දැන් අරගන්න බැරි තත්ත්වයට හිත එකඟ වීමක් වෙනවා නම් සක්මන දිගට කරන්න යන්න එපා වාඩි වෙන්නයි තියෙන්නේ. හරි. 15 වෙනි ප්‍රශ්නය අනුකොටස් 3කින් සමන්විතයි. පළවෙනි කොටස ආනාපාන සති භාවනාව කිරීමේදී ඔබ වහන්සේ පැවසූ ආකාරයට 1 2 in out ලෙස නාසය අග සතිය රඳවා ගැනීමට උත්සාහ කළත් සුළු මොහොතකින් වෙනත් සිතුවිලි පැමිණ අරමුණ වෙනස් වේ. උදරයේ අවධානය රඳවා ගැනීමට රඳවා ගැනීමට ආශ්වාසයේ අවධානයේ අවධානයේ තිබුණත් ප්‍රාශ්වාසයේ ඊතා වේගයෙන් සිදුවන නිසා සතිය පිහිටුවීම අමාරු වේ. මේ සඳහා වෙනත් විකල්පයක් නැද්ද? <laughs> නාසය හෝ උදරය අරමුණු නොකොට ඉබේ වැටෙන හුස්ම දෙස බලා සිටින්නද? අ කාගේද <laughs> අපිට දැනගන්න පුළුවන්ද? ඔය දෙක ඇත්තටම හුඟක් හොඳයි. පොඩ්ඩක් මුලදී හැබැයි අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා මේ එක පාට එක වෙන දෙයක් මාරු කරන්න යනතුව පොඩ්ඩක් ඕකම උත්සාහ කරා නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. අමාරු නම් මේ පුළුවන් උදරේ ප්‍රදේශයේ පවත්වන්න. ඒ කියන්නේ අපි තුමු නාසිකාග්‍ර ප්‍රදේශයටම දාන්න නැතුව උදර ප්‍රදේශයේ පවත්වන්න. හරියටම උදරය කියන තැන තැනක්ම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එක තැනක්ම ඕනේ නැහැ. මේක මේ ටිකක් ලොකු ප්‍රදේශයක් අරගෙන ලොකු ප්‍රදේශය දැනුවත් වෙන්න. එතෙන්දී මේ මේ උදරය පිම්බෙනවා. ඒ එතෙන්දී ඔන්න උදරය හැකිලෙනවා කියලා ඒ ඒ පිම්බීමට, ඒ හැකිලීමට දැනුවත් වෙන්න හරියටම දැන්ම පුංචි තැනකට හිත යොදන්නේ නැතුව ටිකක් ලොකු තැනකට, ලොකු ප්‍රදේශයකට හිත යොදලා බලන්න. හොඳයි. දෙවන කොටස උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වී තිබුණත් ආනාපාන හා සක්මන් භාවනාවේදී කාන්තාවන් පිළිබඳවත් රාගයේ මුසු සිතුවිලි පහළ වී නැති වී යයි. මේන් අබක්මචර්යා වේරමණී සිල්පදේ කැඩෙනවාද? නැහැ. එහෙම දෙයක් නැහැ. මොකද කියන්නේ දන්නවනේ ඉතින් ඕවා මේ සුළු දේවල්. මොකද හිත ටිකක් එකඟ වෙනකොට අනිවාර්යෙන් කාමසිතුවිලි එනවා. එහින්දා මේ බලාපොරොත්තු වෙන්න එපා මේ සිල් ගත්ත පමණින් කාමසිතුවිලි හිතින් අයින් වෙල් කියලා. රාගසිතුවිලි එනවා, කාමසිතුවිලි එනවා. ඉතින් දැනුවත් වෙන්නයි තියෙන්නේ. මේක ඔස්සේ දිගට යන්න එපා. රාගයේ ඔස්සේ දිගට යන්නේ නැතුව තමන්ගේ මේ භාවනාවට එන්න මේකෙන් මේ මුකුත් අබ්‍රහ්මචර්ය පැත්තක් වෙන්නේ නැහැ. හරි. තුන්වන කොටස හවස දෙවියන්ට පින් අනුමෝදන් කරන වේලාවට අප සඳහා කරුණාවෙන් උදේ දවල් දාණය පිරිනමන පින්වතුන් හට සියලු දෙනා සාමූහිකව පින් අනුමෝදන් කරමු යයි යෝජනා කරමි. හිතින් කරා නම් හොඳයි. හිතින් කරන්න මේ අර මෙහි යන පොඩි රටාවක් තියෙනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මෙතන වන්දනාවකට මේ පෙළ ගැසුන්නොත් ආ මේකද කියන්නේ මේ ආ මෙහෙම දෙයක් ඕනනම් කරන්න පුළුවන්. මේ දැන් අද වුණත් අපි පින් අනුමෝදන් කරද්දි මම ඒකත් ඇතුළත් කරලා කට්ටියවත් මතක් කරලා නම් කිනු අනුමෝදන් කරන්නම්. හොඳයි. හරි. 16 වන ප්‍රශ්නය පින්වත් ස්වාමීන් වහන්ස. පර්යංක භාවනාව කරන විටදී පටන්ගත් මොහොතේ සිට ආනාපාන සතිය වඩන විටදී පපුවේ තදබල වේදනාවක් ඇතිවේ. පපුර පපුව හිර කරනවා වාගේ දැනේ. හුස්ම ඉහළ පහළ දැනීමේ අපහසුතාවයක්ද දැනේ. තුනටියේ වේදනාවද දැනේ. එවිට සිත විසිරෙන ස්වභාවය ඇතිවේ. මෙය සැහැල්ලු කර ගැනීමට පිළිතුරක් පතමි. ඉඳගෙන කියන්නේ තමන් වාඩිලා ඉන්න ඉරියව්ව පොඩ්ඩක් බලන්න පුටුවක වාඩිලාද ඉන්නේ කියලා මට දැනගන්න පුළුවන්ද? මං හිතනවා පුටුවක කාගේද ප්‍රශ්නේ? මේ හරි පුටු මේ පුටුවක වාඩිලා භාවනා කරද්දී මේ ඔච්චර يعني භාවනා කරද්දිත් පුටුවකම වාඩිලාද භාවනා කරන්නේ? හරි. නා මේ ආනාපාන සතියට යන්නේ නැතුව පිම්බීම හැකිලිම එහෙම භාවනාවට යොදලා බැලුවද? පොඩ්ඩක් ඉස්සරහට ආවනම් හරි. හැම හැමදාම මේ <clears throat> වාඩි වුණාම ওই ප්‍රශ්නේ තියෙනවද? හැමදාමත් තියෙනවා. හැමදාමත් තියෙනවා. ඒ කියන්නේ කොන්දර දෙන්න ගන්නවා, ඔක්කොම දෙන්න ගන්නවද? එහෙමයි. හිත එකඟ වෙන්නෙම නැද්ද? එකඟ ඉතින් අර බලෙන් වගේ එකඟ කර ගන්නවා. ඔව් මුලින් බලෙන් තමයි කරන්න වෙන්නේ. ඔව්. එතකොට එකඟ වුණා කියලා තේරෙන්නේ කොහොමද? يعني ආනාපාන සතියෙන්මද බලෙන්ම කරගන්නේ? එහෙමයි හම්බුනේ. එතකොට ආනාපාන සතියෙන් යන්න පුළුවන්ද එතකොට? යන්න පුළුවන් හැකියාවක් තේරෙනවද තමයි? තේරෙනවා. ඒ කියන්නේ බලෙන් එක කරගන්නවා කියන එකෙන් මොකද්ද අදහස් වෙන්නේ? වැඩිපුරම මේ නිකන් විසිරෙන ගතිය තමයි එන්නේ. ඊපස්සේ විසිරෙන නොදී ඉතින් මේ එකම කරගන්නවා මේ හරි. ඔච්චර තමයි කරන්න තියෙන්නේ. ඕක කියන්නේ අපි වාඩි වුණ පමණින් මේ හිත මෙතන නතර වෙන්නේ අනිවාර්යෙන් වෙන වෙන දේවල් වලට යනවා. ඉතින් අපි නැවත නැවත ගෙනල්ලා ආනාපානිය තියන්න වෙනවා. ඒකේ වරදක් නැහැ. එහෙනම්දා Tamanට මේ يعني මේ මේ පොඩි බාධා ටිකක් තියෙනවා. ඒ බාධා ටික මග හරවගෙන බාධා ටික මග හරවගෙන හිත එකඟ කරගන්න පුළුවන් නම් ඒ විදිහටම යන්න. ආයි කමටහන වෙනස් කරන්න ඕනේ නැහැ. වෙන තැනකට අවධානය යොමු කරන්න ඕනේ නැහැ. ආනාපාන සතිය ඔස්සේම යන්න. එකඟ කරගන්න පුළුවන් බවක් තේරලා තියෙනවා නම්. සක්මන් භාවනාව කරද්දී සිත විසිරෙනවා. දනිස් වේදනාව දැනෙනවා. එවිට දනිස්වල වේදනාවට සිත යොමු වෙනවා. එවිට පාදවල ස්පර්ශයක් නොදැනි. මේ පහදා දෙනු මැනවි. හිත විසිර විසිරෙන්නේ නැතුව මේ වේදනාව දැනගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ කියන්නේ අපි මෙතෙන්දී දැම්මම අර වේදනාව දිහා බලා ගන්න බැරි කමයි තියෙන්නේ. නැත්තම් වේදනාව දිහාත් හොඳට මේ වේදනාවෙන් අයින් වෙලා වේදනාවට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් නම් වරදක් නැහැ. මේ වේදනාව එනවය මේක මට මේ වෙන්නේ අනිත් එක්කනා නම් හොඳට සක්මන් කරනවයි කියලා අන්න ඒකත් එක ගැටෙන්න ගියොත් ඔන්න වැඩේ අවුල් වෙනවා. ඒ නිසා බලන්න වේදනාව එද්දී පුළුවන් නම් මේ වේදනාව තමයි. දැන් මේ ටිකක් වයසට ගිය ශරීරය ඉතින් ඔහොම තමයි. ඕක හදන්න අමාරුයි. දැන් ඉතින් පොඩ්ඩක් පිළිගන්නයි තියෙන්නේ. වේදනාව එනවා. දැන් මට කරන්න තියෙන මේක හදාදා ඉන්න නෙමෙයි. වේදනාවට මොකද වෙන්නේ? වේදනාව මට පාලනය කරන්න පුළුවන්ද? වේදනාව කොහොමද එකම විදිහට තියෙනවද? වේදනාව නැත්තම් මට ඕන නැති විදිහට වමනාවෙන් සමහරකට එනවා, සමහරකට යනවා කියලා අන්න වේදනාවෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ. නැතු ඉතින් ඕක සම්පූර්ණයෙන්ම හදාගෙන මේක දැන් නම් මේ වයසේදී කරන්න බැරි වෙයි මං හිතන්නේ. 17 වන ප්‍රශ්නය පර්යංක භාවනාවේදී සිත ශරීරයට යොමු කළාම දිගටම පවතින චංචල කම්පන ගති දැනෙනවා. ඒ අතර සිතට හසුවන රාග ద్వේෂ සිතුවිලි වලත් මොනවද කියලා තෝරගන්න පුළුවන් වුණා. දැන් ස්වාමීන් වහන්සේ ඒ චංචල ගති ටිකෙන් ටික තුනී වී දැනී නොදැනී යන තත්වයටපත් වෙනවා. මම එය බලපු තැන සිත පවත්වාගෙන යනවා. මේ වේලාවට අවට හා මා ගැන තිබෙන දැනීම් ඊතා අඩු බවක් දැනෙනවා. දිගටම තදින් බලද්දී නැවත චංචල ගති තුනියට දැනෙනවා. අද එක තැන රැඳී තිබෙන සිතට මා ගැනවත් අවට ගැනවත් බලන්න උවමනාවක් තිබුණේ නැහැ. නිසංසලව භාවනාව ඉවරවන තෙක් එතනම රැඳී සිටියා. ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනා පිළිවෙලේ අඩුපාඩු තිබේද? අනුකම්පාවෙන් උපදෙස් පතමි. තව ටිකක් ඕක පුහුණු කරන්න මුකුත් ඒ කියන්නේ ගැටලුවක් නැහැ. ඇත්තටම ඒ කියන්නේ හොඳට තමන් බලන්න හොඳට নিমগ্ন වෙලා මේ කම්පන ස්වභාවයේ ඉන්න පුළුවන්. දැන් චලන ස්වභාවයක් තියෙනවා. ඒ චලනවල එකක්වත් මග හරව ගන්න නැතුව ඉන්න ඕනේ කියලා හිතට පොඩ්ඩක් කිව්වනම් අන්න හිත උනන්දු වෙයි මේ එක චලනයක්වත් මග හැරව ගන්න නැතුව ඉන්න. අන්න එහෙම ඉන්න අතරේ ඔන්න අපි තුමු ඔන්න චලන වෙවි තිබුණා. ඊට පස්සේ ඔන්න ඔක්කොම චලන ටික සම්පූර්ණයෙන්ම සමනලයටපත් වුණා වගේ වුණා. අන්න Tamanට තියෙන්නේ මේ වෙලාවේදී මුකුත් හිත දිහා බලන්නෙත් නැතුව පුළුවන් නම් මේ චලනය සමනය වෙච්ච චලනය තුල නැත්නම් සම්පූර්ණයෙන්ම දැන් අර බලබලා හිටිය කායික ඒ අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ පොඩ්ඩක් Tamanට ඉන්න පුළුවන් නම් නිසල්මනේ පොඩ්ඩක් ඒක උත්සාහත් කරලා බලන්න. උත්සාහත් වෙලා බලන්න මම හිතනවා කරගන්න පුළුවන් වෙයි කියලා. 18 වන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පියවර තැබීමේදී පාදයේ පතුලේ සිට උරහිස දෙපසට යනතෙක් චලනයක් මට මනසින් නිරීක්ෂණය වේ. පතුලේ සිට උරහස තෙක් චලනයක් දැනිනි. මෙය සක්මන් භාවනාවේදී නොකළ යුතු දෙයක්ද? සාමාන්‍යයෙන් ඉතින් අපි උපදෙස් දෙනවා මේ ආදුනික කෙනෙකුට නම් يعني පටන් ගන්න කෙනෙකුට නම් පුළුවන් තරම් මේ දනහිසින් පහළ ප්‍රදේශයේ අවධානය පවත්වන්න කියලා. අනිත් එක හුඟාක් මේ අවධානය කයෙන් ඉහළ ප්‍රදේශයට ආවොත් අර ඒ තරම් චංචල අරමුණක් එන්නේ නැහැ. මොකද සක්මන් භාවනාදී අපිට හුඟක්ම ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද මේ චංචල අරමුණක් එක්ක හිත විසිරෝ ගන්නේ නැතුව සතිය අඛණ්ඩව පවත්න්නේ. ඔය අභ්‍යාසය හොඳට ලැබෙනවා මේ දනහිසෙන් පහළ හොඳට තියෙන ඒ ස්පර්ශලක් ස්පර්ශයක් එක්ක නැත්නම් ඒ දැනෙන මේ යම් සංවේදී බවක් එක්ක ඉන්නකොට. ඒ නිසායි අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ මේ ධනහිසෙන් පහලට හොඳට අවධානය යොමු කරන්න කියලා. හැබැයි මේ දේ වුණත් හිත විසිරෝ ගන්න නැතුව හොඳට පවත්වන්න පුළුවන් නම් ලොකු බාධාවක් නැහැ. 19 වන ප්‍රශ්නය සක්මන් භාවනාවේදී දීර්ඝ ලෙස කරගෙන යාමෙන් අපහට සමාධි තත්වයක් කරා ළඟා විය නොහැකි නේද? උපරිම ලෙස අපට අපගේ සතිය දියුණු වීමක් පමණක් මෙයින් ලබාගත හැකි වන්නේදැයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ චංකමනානිසංස සූත්‍රය කියලා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනවා. බුදුරජාන් වහන්සේ ඒකේ මේ සක්මන් භාවනාවේ ආනිසංස පහක් දේශනා කරනවා. එකක් තමයි හොඳට තමන්ගේ කායික නිරෝගී බව ඇති වෙනවා. ඊළඟට තමන්ට හොඳට මේ කාපු බීපු දේවල් අනුභව කරපු දේවල් හොඳට ජීර්ණ වෙනවා. ඊළඟට මේ Tamanට හොඳ දුර ගමන් යන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඊළඟට අවසාන මේ ආනිසංසය වශයෙන් කියන්නේ චංකමනාන චංකමනා චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා. ඒ කියන්නේ මේ සක්මන් භාවනාවේදී හිතේ හටගන්නා සමාධිය දීර්ඝ කාලිනව පවතිනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා මේක සතිය පමණක් නෙමෙයි සක්මනේදී සමාධියක් දියුණු වෙනවා. ඒ නිසා මේ සක්මන සුළු කොට තකන්න එපා. බුදුරජාන් වහන්සේම දේශනා කළා තියෙන දෙයක්. විශේෂයෙන්ම අපි ඉඳගෙන කරන භාවනාවේදී සමාධිය විතරයි ඉස්සරහට ගන්නෙ. නමුත් සක්මන් භාවනාවේදී සතියත් ඉස්සරහට ගන්නනවා, සමාධියත් ඉස්සරහට ගන්නනවා. විපස්සනාවට ප්‍රධාන වශයෙන්ම රුකුල් රුකුල් දෙනවා. අනිත් එක අර හුඟක් අපි මේ ටිකක් අභියෝග සහිතව මේක දිනු කරන නිසා ඔන්න ඊළඟට වෙන මේ අපි සක්මණෙන් අයින් වුණාට භාවනා නොකර ඉන්නත් තමලාට සිද්ධ වුණාට ඒත් අර හැදිච්ච එකඟ භාවයේ හැදිච්ච සතිය සමාධිය අල්ල හිටින බවක් තියෙනවා. මේකයි බුදුහාඳුර කියන්නේ චංකමාදිගතෝ සමාධි චිදට්ඨිතිකෝ හෝති. මේ සක්මන හරහා ආපු සමාධිය කල් අල්ලලා හිටිනවා. ඒ නිසා මේ තමන්ගේ අර තිබිච්ච දුර්මතය අයින් කරගන්නයි තියෙන්නේ. හරි. 20 වෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව කරද්දී ටික වේලාවකට පසුව හිසේ වම් පසට වතුර ටිකක් වැටි පහළට ගලා යනවාසේ දැනෙනවා. සිසිලසක්ද දැනෙනවා. ඉබේටම හිස පිස දැමෙනවා. ඇඟේ කූඹි දුවනවාසේ දැනුණු විටද ඉබේටම පිස දැමෙනවා. ඉසේ වන්නේ ඇයිදැයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔව් ඉතින් හිත එකඟ වෙනකොට හිතේ අපේ විශේෂයෙන්ම භාවනා කරද්දී විශේෂයෙන්ම ඔය අපි කලින් නොතිබිච්ච ස්නායු ප්‍රදේශයන් මොලේ ප්‍රදේශයන් උත්තේජන වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට ওই විදිහට වතුර වැක්කිරනවා වගේ නැත්නම් කිති කැවෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඕක ටික කාලයක් යනකොට මගහැරලා යනවා. ඒ නිසා මේ ඕක ගැටලුවක් කරගන්න එපා. වැඩේ හොඳින් සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. හරි. 21 වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව තුලින් සිත සමාධිගත නොකර පර්යංක භාවනාවෙන් සිත සමාධිගත කිරීම කිරීම එය කළ නොහැකි දෙයක් තරමටම දුෂ්කර බැවින් මා ගත වූ දින දෙක තුන සක්මන් භාවනාව තුලින් සිත සමාධිගත කිරීමට වෙර දැරුවෙමි. නමුත් මා මාගේ සිත සමාධිගත කිරීමට වෙරදරන සෑම විටම රාග, ద్వේෂ සහ මෝහ සිතුවිලි විවිධ ස්වરૂපයන්ගෙන් මගේ සිත සිත ආක්‍රමණය කරයි. බෞද්ධ බෞද්ධ බෞද්ධ දර්ශනය තුල සෑම අයහපත් බලවේගයකටම ප්‍රතිවිරුද්ධ බලවේගයක් යහපත් බලවේගයක් ඇත උදාහරණයක් ලෙසට වෛරය මැඩලීමට මෛත්‍රිය බලවේගයක් කර ගැනීම පෙන්වා දිය හැකිය. සිත සමාධිගත කිරීමට බාධා කරන ඉහත කී නපුරු දුදුරු බලවේගයන් මැඩලීමට බෞද්ධ දර්ශනය තුල උගන්වා ඇති බලවේගයන් මොනවාද? එම බලවේගයන් භාවිතා කරමින් රාග, ద్వේෂ, මෝහ යන දුදුරු බලවේගයන් මැඩලන්නේ කෙසේදයි පහදා දෙන්න. බෞද්ධ දර්ශනය තුල රාග, ద్వේෂ, මෝහයන් මැඩලන්න ඉතින් ඊට ප්‍රතිපක්ෂ ධර්මයන් දිනු කරන්න ඕනේ. හිතේ ප්‍රතිපක්ෂ ධර්මයන් කියන්නේ ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරන්න ඕනේ. ඒක තමයි දැන් මේ අපි කරන්නේ. ඒකට ඉතින් ඔය මුල් මුල් මේ අභියෝගේ ජය ගන්න වෙනවා. ඉතින් ඔය අපිට වෙන ෂෝට් කට් එකක් නැහැ. අනිවාර්යයෙන්ම මේක හරහා යන්න වෙනවා. ඉතින් හැබැයි භාවනාව හොඳට ඉස්සරහට යද්දී ඔය බෝධිපාක්ෂික ධර්මයන් තමයි වැඩෙන්නේ. ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිම හරහා රාග දෝෂ මෝහයන් මැඩපවත්වන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මෙතෙන්දී ඒ බලවේග ගැන හොයන්නේ නැතුව දැන් මේ කටයුත්ත හොඳින් කරන්න. මේක අමාරු තමයි. හැබැයි කියන්නේ අපි හිතමු හුඟාක් කාර්ය බහුලව ගත කරන ජීවිතයකට හුඟාක් අපි තුමු ඉගෙන කියාගෙන හුඟාක් මොලේ වෙහෙසන ඔළුව වෙහෙසන චරිතයකට හුඟාක් වෙලාවට මේ කටයුත්ත අමාරු වෙනවා. මොකද හිත දහසකුත් එකක් අරමුණු වල තමයි ඉන්න පුරුදුලා තියෙන්නේ. ඉතින් ඒ බඳු චරිතවලට හුඟාක් මේ භවනාවේදී හරිය මේ මුල් යුගය හරිම අප්‍රසන්නයි. මොකද කොයි තරම් හිත එක අරමුණක තියන්න ගියත් හිටින්නේ නැහැ. මොකද භාවනාව කියන්නේ අතිශය සරල අරමුණක හිත පැවැත්වීමක්. ඉතින් අපි අපි මේ සරල භාවය අයින් කළොත් අයින් කළා මේක සංකීර්ණ කරන්න ගත්තොත් අපි අපිටමයි වැරද්දක් කරගන්නේ. ධර්මය ධර්මයේ විකෘති වීමක් වෙන්නේ. ඒ නිසා මේ සරල භාවය මේ විදිහටම පවත්වන්න ඕනේ ඕනේ නම් මෙතන Tamanට දැන් සක්මන් භාවනාව කරද්දී ඕනේ නම් පුළුවන් මේක තව පොඩ්ඩක් සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා තුනකට කඩලා දෙන්න. වම දකුණ කියලා යන්නේ නැතුව බලන්න මේ ඔසවන ප්‍රදේශයේදී දැන් පාදය වම් පාදයේ ඔසවෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඔසවනවා කියලාත් මෙනෙහි කරන්න. ඊළඟට පාදයේ ඉස්සරහට ගෙනිනකොට ගෙනියනවා කියලා මෙනෙහි කරන්න. තබනකොට තබනවා කියලා මෙනෙහි කරන්න. ආයි දකුණු පාදයේ ඔසවද්දී ඔසවනවා කියලා මෙනෙහි කරන්න. ගෙනියද්දී ගෙනියනවා කියලාත් මෙනෙහි කරන්න. තබද්දී තබනවා කියලා මෙනෙහි කරන්න. මේ විදිහට පුළුවන් ටිකක් මේ අර හිතට තව ටිකක් වැඩිපුර වැඩක් දෙන්න අර හුඟාක් හිත වික්ෂිප්තම නම් මේ විදිහට අර ටිකක් වැඩිපුර වැඩ දුන්නාම අන්න හිත ටිකක් මෙල්ලෙන ගතියක් තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම පසුගිය වතාවේ මෙම වැඩසටහනට පැමිණි විට මීට මාස 10කට පමණ පෙර මුළු ශරීරයේ පුරාම කම්පන චංචල ගති භාවනාවේ භාවනා අවස්ථාවේ පමණක් නොව දවස පුරාම දැනි දැනි තිබුණි. තිබුණු අතර ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් විමසූ විට ධම්ම විජය සම්බොජ්ජංගයේ වැඩිමින් පවතින බවත් දිගටම එසේ භාවනා කරගෙන යන ලෙසත් උපදෙස් ලැබීමි. එහෙත් දැන් ශරීරයේ කම්පන චංචල ගති නොදැනෙන අතර බෙල්ල, පපුව හා උගුර ආශ්‍රිත ප්‍රදේශයන්හි සියුම් සමහර අවස්ථාවල වේගවත් කම්පනයක් පමණක් දැනේ. භාවනා අවස්ථාවේදී නිතරම සිත විසිරෙන බව බැවින් සමාධිමත් ගතිය අඩු බවත් සිතුවිලි බහුල බවකුත් දැනේ. ශරීරයේ වේදනා රිදුම් කිසිවක් නොදැනෙන අතර සතියද හොඳින් පවතින බව දැනේ. එහෙත් පෙරමෙන් භාවනාව හොඳින් සිදු නොවේ යයි මාහට සිතේ හිස් බවක්ද සිතට දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා විසින් කළ යුත්තේ කුමක්දයි කාරුණිකව උපදෙස් පතන අතර ශූන්‍යභාවය යනු කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ම්ම් අතරම භාවනාවේ يعني දිගට තමන් කරගෙන ගියා නම් කිසිම තමන්ට වෙනත් බාහිර ප්‍රශ්නයක් නිසා ලොකු මේ භාවනාවේ කඩාවැටීමක් සිද්ධ වුණේ නැත්නම් භාවනාව ඉස්සරහටයි යන්නේ. කම්පන ස්වභාවයන් ඒ කියන්නේ එකම මට්ටමින් දැනෙන්නේ නැහැ. ඔය අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඊළඟට ඔය වගේ එකකට විතරක් අවධානය යොමු වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේක මේ කඩා වැටීමක් කියලා හිතන්න එපා. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. තමන්ට තේරෙනවා නම් මෙතන සමහරලාවට කම්පන ස්වභාවයන් නිකන් සමනය වෙලා හිත නිකන් ඔහේ තියෙනවා කියලා හිස්ව තියෙනවා කියලා අන්න ටික ටික ඒ ශූන්‍ය භාවයකට තමයි හිත යන්නේ. ඒකේ වරදක් නැහැ. ඒ නිසා තමන් සිත සිත විසින්ම ක්‍රමානුකූලව මේ පැත්තට යනවා නම් ඒකට ඉඩ දෙන්න. අපි මෙතෙන්දි සැක කරන්න ගත්තොත් මේක කඩා වැටීමක්ද දැන් ඉස්සෙල්ලා තරම් මට මේක වැටහෙන්නේ නැහැය. කලින් නම් මුළු ඇඟේම වැටුණාය. දැන් ඒ තරම් වැටහෙන්නේ නැහැ කියලා හිතනවා කියන්නේ ඒක වැරදි. මොකද අරමුණ ක්‍රමානුකූල විරංජනේ වීමක් සිද්ධ වෙන්නේ. කායේ කායानुපස්සේ විහෙරතෝ චිත්තං විරජ්‍යති විමුච්ඡති අනුපාදාය ආසවේහි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කයේ කය අනුව බලමින් කායානුපස්සනාවේ යෙදෙන්න යෙදෙන්න හිතේ එක්තරා අන්දමක විරංජනය වීමක් සිද්ධ වෙනවා. එක්තරා අන්දමක අරමුණෙන් බැහැර වීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට තේරෙන්නේ නිකන් මේ අරමුණ ගිලිහි වුණා වගේ. නැත්නම් අරමුණ දැන් ඉස්සලා තරම් තේරෙන්නේ නැහැ වගේ. නමුත් භාවනාවේ වර්ධනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා කාරණාව තේරුම් අරගෙන දිගට කරගෙන යන්නයි තියෙන්නේ. හරි. 23 වන ප්‍රශ්නය ආනාපාන සති භාවනා අධ්‍යක්ී ආනාපාන සති භාවනාව කරන විට ඊතා ඉක්මනින් මට දැනෙන හුස්ම හුස්ම සියුම් බව දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන සියුම් හුස්ම එක්ක පැයක පමණ කාලයක් භාවනාවේ ඉන්න පුළුවන්. ඒ කාලය අතරතුර සිතට එන සිතිවිලි දැනගෙන ඒවා ගණන් නොගෙන දිගටම භාවනාව කරන්න පුළුවන්. මෙම தത്വයට ඔබ වහන්සේ කලින් ලබා දුන් කමඨහන් අනුව සීත තද ගතිය දැනෙන තැනකට සිත යොමු කරද්දී 1 තද ගතිය දැනෙන ස්ථානයේ තද ගතියට වඩා මට දැනෙන්නේ එම ස්ථානයෙන් හටගන්නා වේදනාවක්. 2 මම සිත පවත්වන තද ගතිය පවතින ස්ථානයට අමතරව සිත තවත් තද ගති පවතින ස්ථානවලට දුවනවා. සමහර අවස්ථාවල භාවනාව කරගෙන යනකොට ඔළුව දකුණු පැත්ත හිරවැටෙන ස්වභාවයක් දැනෙනවා. ටික වේලාවකින් ඒ ගතිය නැතිව යනවා. ආයමත් එනවා. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. හොඳයි. අපි අර තද ගතියක්ම බලන්න ඕනේ කියලා නැත්නම් සීත ගතියක්ම බලන්න ඕනේ කියලා නීතියක් නැහැ. Tamante ඒ අවස්ථාවේදී ප්‍රකට වෙන්නේ මොකද්ද? ඒකට හිත යොදන්නයි තියෙන්නේ. අපි හිතමු ආනාපාන සතියෙන් ගියා හිත එකඟ කරගත්තා ඊට පස්සේ කයට හිත යොදනකොට දැන් තේන්නේ දද ගතියක් නම් හොඳට Tamanට තේරෙන්නේ අන්න එතෙන්ට අවධානය යොමු කරලා ඒක බලනවා දැන් Tamanට තේරෙන්නේ උණුසුම් ගතියක් නම් ප්‍රකටව පේන්නේ අනිත් ඒවාට වඩා අන්න ඒ උණුසුම් ගතිය බලනවා මෙතෙන්දී අර එකකටම යන්න ඕනේ කියලා මේ විශේෂත්වයක් නැහැ එකකටම යන්න ඕන වෙනවා අර කලින් කෙනෙකුට කිව්වා වගේ සමහරවිට අර කයේ හුඟාක් වැනෙන ගතියක් තියෙනවා නම් චංචල ස්වභාවයක් උත්සන්න වෙලා තියෙනවා නම් අන්න එතෙන්දී පොඩ්ඩක් ප්‍රතිවිරුද්ධ පැත්තකට දාන්න වෙනවා. නමුත් මෙතෙන්දී Tamanට එහෙම මුකුත් ප්‍රශ්නයක් නැත්තම් මේ කැමැති එකකට දාන්න පුළුවන්. ඒ ඒ ඒ යොදාගෙන ඉන්නකොට අන්න හිත නැවතත් වෙන පැතිවලට පයින්න පුළුවන්. ඒකයි මම කිව්වේ අර මේක පුහුණු විය යුතුයි. මොකද අර හිත දැන් ආනාපාන සතියේ අපි එකඟ කළේ. ඊට පස්සේ දැන් ඔන්න අපි කයේ දැනෙන තද ගතියකට යොමු කරනවා. යොමු කර යොමු කළපු පමණින් 100%ක් එතන රැඳිලා ඉන්නේ නැහැ මුලදී. ඒ නිසා හිත ආයෙත් විසිරෙන්න ගන්නවා. එහෙනම් නැවත නැවත මේක පුහුණු කළ යුතුයි. පුහුණු කරා පුහුණු කරාට පස්සේ තමයි අන්න අපි කියන තැනට හිත යොදා හිත යන්න පටන් ගන්න. ඒ කියන්නේ අපිට දැන් එක්තරා අන්දමක හිතේ පාලනයක් ඇති වෙනවා. ඔන්න අපි කියන්නේ කොතෙන්ද එයා සම්පූර්ණයෙන් මෙතෙන්ට යනවා. ඊළඟට තව කියන්නේ කොතෙන්ද එතෙන්ට යනවා. අන්නේ හැකියාව ලැබෙනකන් ඉතින් මේක පුහුණු කරන්න වෙනවා. 24 වන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව වඩන විට ටික වේලාවක් ගත වූ පසු මාගේ ශරීරය චලණය වනු දැනේ. එයට සිත ගිය පසු නැවත මම ආනාපාන සතියේ සිත පිහිටුවෙමි. එහෙත් ශරීර චලනය නොනවති. මෙම සිදුවීම පෙර දිනයේ බොහෝ වේලා භාවනාවේ යෙදී සිටි පසු සිදු වූවත් අද දිනයේ නිතරම සිදුවේ. ඒ ශාරීරිකව පීඩාවකි. නමුත් ශරීර වේදනාවක් නොදැනේ. මෙම తත්වය ඇති වූ පසුව මා දෙනෙත් විවර කර කලද එක අරමුණකට සිත පිහිට පිහිට වූ සැනින් ශරීරයේ චලනය සිදුවේ. මේ පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙන්න. ඔව් අර කලින් මේ කෙනෙකුට කියපු දෙයමයි කරන්න වෙන්නේ. මේක Tamanට බාධාවක් වෙනවා නම් විතරක් මේක මාරු කරන්න. මේකේ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් වරදක් නැහැ. නමුත් Tamanට මේක අවහිරයක් වෙලා නම් හිත විසිරෙනවා නම් මේක දිගට ඉන්න නිකන් අප්‍රසන්න භාවයක් තියෙනවා නම් මේක පටන් ගන්න කලින් කයේ තියෙන හොඳ තද ප්‍රදේශයකට නැත්නම් මේ පටවි ධාතුවක ලක්ෂණ මේ පැත්තට හිත යොදන්න පුළුවන්. හොඳට අපි තුමු මේ කයේ බර දැනෙනවා. කයේ උඩ කොටසේ බර ශරීරයේ යට කොටසට දැනෙනවා. අන්නේ දැනෙන තැන් වලට හොඳට හිත යොදලා එතන අවධානය පවත්වන්න. ඊළඟට අපි තුමු එක අතක බර අනිත් අතට දැනනවා. ඒ බරට අවධානය යොමු කළා අවධානය පවත්වන්න. මේ විදිහට මේ පුළුවන් ඉතින් මේකෙන් යම් ගැළවීමක් ගන්න. හරි. 25 වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම සිතුවිලි දිහා බලාගෙන භාවනා කරන්නෙමි. පැයකට සිතුවිලි දෙකක් තුනක් හටගෙන නැති වී යයි. වෙනදාට භාවනා වෙනදාට භාවනා කරන විට කයයි සිතයි වෙන වෙනම සැහැල්ලුව ස්වභාවයෙන් යුක්ත වේ. පෑ දෙකක් පමණ එක දිගට භාවනාවේ යෙදීමේදී කය සිත දෙකම එකවර සැහැල්ලු වී ඊටාම පහසු අවස්ථාවක් ඇතිවිනි. මෙම අවස්ථාව නැවත පෑ 3-4ක භාවනා කර භාවනා කර ලබා ගැනීමට නොහැකි විය. භාවනා කරන විට සිතුවිලි ගලා ඒමත් නොමැති නිසා කම්මැලිකමක්ද හටගනී. අද උදේ පර්යංක භාවනාවේදී සිතයි කයයි සිතයි කයයි සිතෙහි මේ කය එල්ලාගෙන සිටින බවක් දැනුනි. ටික ඉන් ඉදිරියට භාවනාව කරගෙන යන ආකාරය පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ම් කාගේද කියලා පොඩ්ඩක් ඔව් පොඩ්ඩක් මයික් එකේනවද? ම් දැන් එතකොට ඒ කියන්නේ දැන් හිත දිහා බලන් ඉන්නවා. බලන් ඉඳද්දී සම්පූර්ණයෙන්ම හිත හිස්ව යනවා. ඒහම කම්මැලි. ඔක පුරුදු කරන්න ඕනේ. මේකේ මේන කියන්නේ අපි ඔතෙන්දී මොනා හරි කරනවා කියන්නේ බාධායි. කරනවා කියන්නේ මේ භාවනාවට කරන අවහිරයක්. මෙතෙන්දී ඒ කියන්නේ දැනෙන කම්මැලි බවම තමයි මේකේ තියෙන රසය කරගන්න වෙන්නේ. <laughs> ඒ කියන්නේ අර මට මතකයි ඊට කලිනුත් එක්කෙනෙක්ට කරා ඒ කියන්නේ කියන්න වචන නෑ ඒ දැනෙන මේ කම්මැලි භාවය. ඉතින් ඒක තමයි යන්න තියෙන්නේ. මොකද අපේ හිත පුරුදුලා තියෙන්නේ පුළුවන් තරම් අරමුණුත් එක්ක ඉන්නනේ. දැන් මේ යන්නේ සම්පූර්ණයෙන් අරමුණු රහිත පැත්තකට යන්නේ. ඉතින් අරමුණු රහිත ස්වභාවය හිතට බලෙන් පුරුදු ගන්න වෙනවා. මේක වෙන කිසිම ක්‍රමයක් නැහැ. එහින්දා මේ මේ තේරුම් ගන්න තියෙන්නේ අපි යම් අවස්ථාවක මේ தත්ත්වයට ආවට පස්සේ මෙතෙන්දී අපි යම් සංස්කරණයක් කරනවා නම් මෙතෙන්දී අපි නැවතත් අරමුණකට හිත දානවා නම් එතන තනිකර බාධාවක් කරන්නේ. එතන අපි තනිකරම හිතේ වර්ධනයට නැත්තම් කෙරෙන භාවනාවේ ප්‍රගතියට අවහිරයක් කරන්නේ. ඒක අපි හොඳ සුත්තමේ ඥානකින් තේරුම් අරගෙන ඒකේ පවත්වන්න. ඒක එක පාටම සමහරවට පැය ගණන් ඉන්න අවශ්‍ය නැහැ. පැයක් විතර ඉන්න පුළුවන් දැන්. හරි. එහෙනම් ඊළඟ පාරත් ආයි පොඩ්ඩක් නියම් රවුමක් ගිහිලා ආවා. ආයි දැන් පැයක් ඉන්නවා. ඊළඟට ආයි පොඩ්ඩක් තව රවුමක් ගිහිලා ආවා පැයක් ඉන්නවා. ඔය විදිහට අර හොඳට දැන් මේ ස්වභාවය හිතට හඳුල්ලා දෙන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න අපි සම්පූර්ණයෙන්ම වෙන රටකට ගියාම මුකුත් නැහැ නේ කරකොල ඇතරිය වගේ තත්ත්වයනේ තියෙන්නේ. ඉතින් හැබැයි කාලයක් ඉන්නකොට ඒක එතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි මෙතනත්. දැන් අපි අරමුණු සහිත ලෝකේ තමයි මෙතෙක් හිටියේ. අරමුණු සහිත සතියේ. දැන් ඔන්න ටික ටික ටික අරමුණු රහිත සතියේ දැන් මේ ඉන්නේ. කිසිම අරමුණක් නැහැ දැන්. ඒ ඒකේ ඉඳ ඉඳ දැන් පුරුදු කරන්න ඕනේ. පුරුදු කරාදී Tamanට ටික ටික තේරෙවි මේ අරමුණුත් එක්ක ඉන්න එක තමයි වදයක්. අරමුණුත් එක්ක ඉන්න එක හරි පරිලාහයක්. මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ වෙහසක් කියලා අන්න ටික ටික ඒක හිත විසින්ම හඳුනා ගත යුතුයි. අපිට කරන්න තියෙන්නේ මේකේ යෙදීම පමණයි. දැන් මෙතෙන්ට ගියාට පස්සේ මුකුත්ම කරන්න යන්න එපා. සංස්කරණයක් මොකක්වත් කරන්න එපා. ආනාපානෙ බලන්න යන්නත් එපා. පිම්බීම හැකිලිම බලන්න යන්නත් එපා. කයට දාන්නත් එපා. වේදනාවට දාන්නත් එපා. හිත දිහා බලන්නත්, ඒ කියන්නේ හිතට අලුතින් මොකක්වත් ගන්නත් එපා. එතන නිකන් ඉඳීම පමණයි කරන්න තියෙන්නේ. හොඳයි. <laughs> හොඳයි. මම හිතන්නේ අද අද අපි තව ප්‍රශ්න 10ක් විතර තියෙනවා නේද? අපි එහෙනම් ඒ ටික හෙට ගමු නේද? නැත්තම් අපි හුඟක් අද වෙහසයිනේ මේ ඔක්කොටම. එහෙනම් අපි ඉදිරි ප්‍රශ්න 10 ඊළඟ දවසට ගමු. හෙට ගමු. නම් අද මම හිතනවා අදට ප්‍රමාණවත් වෙයි කියලා මේ පුංචි හවුදරන්ට ඉන්නත් අමාරුයි නැත්තම් නේද? ඈ අමාරුද? හරි. එහෙනම් අපි අදට ඔතනින් සෑහීමටපත් වෙමු. අපි අද දවස පුරා එතකොට මේ මේට අමතරව කාට හරි මොනවා හරි මේ දැන් අපි ගත්තේ නැති ප්‍රශ්න 10 හරි නැත්තම් හිර වෙච්ච තැනක් අමාරුවෙන් මොනවා හරි තියෙන දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. නැත්තම් අපි හෙටට ඔව් එන්න. ස්වාමින් වහන්සේ මේ මම මේ පරයන්ක භාවනාවට වැඩිය සක්මන කරේ. මේ දැන් තමයි පරයන්කේ ටිකක් වැඩිපුර කරන්නේ. මේ එතකොට ස්වාමින් වහන්සේ ඒ පරයන්ක මට ධාතු ගුණ දැනෙනවා. මේ ඒකෙදි පහුගිය කාලයට වැඩිය අඩුයි. අඩුයි. හහ්. එහෙමයි. එතකොට ඒ ධාතු ගුණය දැනිලා ආයෙත් දැනෙන්න වෙලාවක් යනවා. එතකොට අර කරන්න දෙයක් නැහැ වගේ හැංගෙනවා. හැංගෙනවා. හැබැයි ඒ කරන්න දෙයක් නැතිකම පුරුදු කරන්න වෙනවා. ඒකයි දැන් හුඟක් වෙලාට අපි කියන්නේ අරමුණු අරමුණ හිත ඉල්ලනවා. හැබැයි ටික ටික යන්නේ කියන්නේ අරමුණු සහිතව අපි මේක දියුණු කරන්න ගත්තට ටික ටික හැබැයි වර්ධනය වෙන්නවා අනිත් පැත්තටත්. අරමුණු රහිත පැත්තටත් වර්ධනය වෙනවා. ඒක වරදක් නෑ කිසිසේත්ම. හැබැයි ස්වාමීන් වහන්සේ මේ සිතවිලිත් එනවා අර ධාතු ගුණේ නැති හින්දා එක එක පැතිවලටත් යනවා හිස් බවකටත් යනවා අර හිස් භවයේ ටිකක් වෙලා ඉන්නවා ඊට පස්සේ ආයෙ හිත චංචල වෙනවා මේ තව වෙලාවක් ගිහින් තමයි ධාතු ගුණයක් මතුවේ මතුවෙන්නේ එහෙමයි ඕනේ නම් හිත දිහා බලන්න ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපිටම ධාතුන් දිහා බල බල හිටියා ධාතු ලක්ෂණ ටික හොඳින් වැටහුණා ඊට පස්සේ මේ ක්‍රමානුකූලව ඒවා සමණයටපත් වුණා ඊට පස්සේ දැන් හිත දිහා පොඩ්ඩක් බලන්න ගන්න. තමන් අර හිත දිහා බලන්න පුළුවන්ද ශක්තිය දිනු වෙලා තියෙනවා නම් මේ හිතේ යන සිතුවිලි වලින් බැහැර වෙලා බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මෙතෙක් කාලයක් අපි හිතන් හිටියේ අපි තුමු සිතුවිලි කියන්නේ මගේ. දැන් එහෙම තත්ත්වයක් දැන් නැහැනේ. දැන් මේ සිතුවිලි කියන්නේ සිතුවිලි පමණයි. හිත කියන්නේ තවත් නිකන් ස්වාභාවික දෙයක් විතරයි. සිතුවිලි කියන්නේත් මේ හේතුන් නිසා හටගත් දෙයක් විතරයි. කියලා ඒ එන දේ දිහා හොඳට සතිමත්ව ඒකෙන් අයින් වෙලා බලන්න පුළුවන් නම් වරදක් නැහැ. අහුවෙන්නේ නැතුව බලන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම තත්වයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ අර නිකන් හිස් හිස් අවකාශයක් හිස් කොලයක් වගේ. එහෙම තියෙනවා විනාඩි දෙකක් තුනක් ගිහිලා තමයි හිත විසිරෙන්නේ. හරි. කොච්චර කාලයක් භාවනා කරනවද දැන්? දැන් ස්වාමීන් වහන්සේ මම අවුරුද්දක් ඒ කියන්නේ මම දිගටම මේ පරයන්ක කරන්න මට බැරි වුණා අර සද්දාරව මේ වහන්දා. නමුත් සක්මන කරා. හැමදාම වගේ කරනවා. එහෙමයි. සක්මන තමයි දිගටම කරේ. දැන් ළඟකදී ඉඳලා තමයි පරයන්කට මේ ඒකට දැන් කැමැත්තක් තියෙනවා ගොඩක්. දැන් කමක් නැහැ එමනම් අර ධාතු ලක්ෂණ ටික හොඳට සමනය වුණාට පස්සේ හිමීට හිත දිහා බලන්න බලද්දී එතනත් අහු නොවී ඉන්නයි තියෙන්නේ දැන් එතනදී එක එක විදිහට දැන් බලන්න පුළුවන් දැන් එනවා සිතුවිලි තමන් බලන් ඉන්නවා අපි ඒකට අනුග්‍රහ කරන්නේ නැත්නම් අපි ඒක පෝෂණය කරන්නේ නැත්නම් ඒගොල්ලොම යනවා. එහෙමයි. ඊට පස්සේ අපි තමු බලන් ඉඳද්දී ඕනනම් පොඩ්ඩක් මේකේ ඇතුලේ තියෙන මොනවද කියලා බලන්න පුළුවන්. එක්කෝ මේකේ මොනවා හරි තණ්හාවක් නිසා ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේකෙන් මාන්නයක් නිසා මේ ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් මේ එතනත් මං හිටියා මෙන්න මෙතනත් මං ඉන්නේ කියලා ලොකු අර දික්තියක් හරහා ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ හේතුන් තේරුම් ගන්න පුළුවන්. ඒක පැත්තක්. එහෙම නැත්නම් නිකම්ම මේක මේ මේක රාගසිතක් කියලා එහෙම අතහැරලා දැම්මා. ආ මේක ද්වේෂසිතක් කියලා එහෙම අතහැරලා දැම්මා. මේ විදිහට චිත්තානුපසනාවෙන් දැන් පටන් ගන්නත් පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් චිත්තානුපස්සනාවේදී අපි හිතමු අපිට මොනා හරි මේ කියන්නේ තරහසිතක් හරි එහෙම આવොත් ඒක අර ඒ වෙලාවට ආපු එකක් මේ ඊට පස්සේ ඒක අනිත්‍යයි කියලා වගේ එහෙමම අත්හැරලා අනිත්‍යයි කියලා කියන්න අවශ්‍ය නැහැ. දැන් තියෙන්නේ හිත කියන්නේ පුළුවන් තරම් හිතේ විතර්ක අඩු කරගෙන. විතර්ක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නැවත නැවත අපි හිතනවා කියන එකනේ. හිතනවා කියන එක නතර කරලා හිතට දැන් සිතුවිල්ලක් ආවා. සිතුවිල්ලක් ආවා අපි ගැන දැනුවත් වුණා. ඒක හැබැයි රාගයක් වෙන්න පුළුවන්. දැනුවත් වුණා නම් අපි ඒක පෝෂණය කළේ නැත්තම් ඒක යාම දුර්වලලා යනවා. ඊට පස්සේ ආයි අපි අර නිශ්චල භාවයකට එනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ ආයි ධාතු ගුණයක් මතුවෙනකොට අ දැම්මට පස්සේ ඕනෙන් අවශ්‍යත් නැහැ ඉතින් අතෙන්ට යන්න. මේකෙන් දැන් යන්න පුළුවන් නම් දැන් මේ පැත්තට හැරෙන්න පුළුවන්. ඒක හැම අතහැරලා දාන්න. කමක් නැහැ. වරදක් නැහැ. මොකද මේකෙන් මේකෙන් යද්දි දැන් ඊට පස්සේ අර මේ චිත්තානුපස්සනාවෙන්ම ඉස්සරහට යන්නත් පුළුවන්. මෙතෙන්දී අර මම කලිනුත් කෙනෙකුට විස්තර කළා වගේ දැන් ඔන්න සිතුවිල්ලක් ආවා ගියා. ආවා ගියා. දැන් මෙතන අපිටම මේ ગેප් එකක් ආවා කියලා. පරතරයක් ආවා කියලා. ඒ පරතරේ පොඩ්ඩක් හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම පුළුවන් ස්වාමීන් වහන්සේ. පුළුවන්ද? එහෙනම් චුට්ටක් ඒක පවත්වන්න. ඒක පුරුදු කරන්න වෙනවා ඊට පස්සේ. ඒකෙන් ඉස්සරහට තව යන්න පුළුවන්. මේකෙන් පවත්වන්න අමාරු නම් ඕනනම් ආයි ධාතු ගුණයක් මතු වුණොත් ඒක චුට්ටක් නැවත නැවතලා බලන්න. ඒ කියන්නේ මේ වැයේ තියෙන හොඳට මේ ත්‍රිලක්ෂණේ වැටහීම හරහා තමයි අතන රැඳෙන්න පුළුවන් හැකියාව එන්නේ. මේ වැයෙන් අපි ඉක්මනට අතෙන්ට ගියොත් එතන රැඳෙන්න බෑ. මොකද මේ මේකේ මේකේ ත්‍රිලක්ෂණේ වැටහීම අනිවාර්යෙන් අරකට ප්‍රයෝජනවත් වෙනවා. වේදනාවක් ආවත් ඒකත් අතහැරලා දාලා චිත්තාන්ත අතන ඉන්න පුළුවන් නම් සැහැල්ලුවෙන් ඒ හිස් බව තුල ඉන්න පුළුවන් නම් හිතයට වරදක් නැහැ. අමාරු ඒ කියන්නේ අමාරු බවක් තියෙනවා නම් තියෙනවා නම් නැත්තම් එතෙන්දී මේ තාම එතනට ප්‍රියභාවයක් නැත්තම් ආයි මේකත් එක්කම පොඩ්ඩක් ඉතින් ඉන්න වෙනවා. මේකේ තියෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක දැක ඉන්න වෙනවා. ඒක තේරුම් ගන්න තේරුම් ගන්න තමයි අයින් වෙන්න හිත. හොඳයි හොඳයි හොඳයි තේරුම් ගන්න. හොඳයි එහෙනම් අද අපි පැය කමාරක වගේ කාලයක් ඒතකොට ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඒ වගේම මේ පිංගතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. දවස පුරා සක්මන් භාවනාවේ ඊළඟට පරයන්ක භාවනාවේ යෙදුණා. ඊළඟට උතුම් වූ සීලයක් ආරක්ෂා කළා. මේ විදිහට අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමැති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.